නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස ශ්‍රද්ධාවන්ත පින්නුතුනි අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩින්න කාලේ <clears throat> බොහෝ පිරිසක් ධර්මය අවබෝධ කරගත්තා. ඒ ධර්මය අවබෝධගත් කරගත්ත පිරිස් සත්වරෙන් විවිධාකාර අයතමයි ධර්මය අවබෝධ කරගත්තේ. <clears throat> එකම ස්වරූපයක අයනෙවේ. සමහර අයගත්තහාම ඉතාමත්ම පුුණ්්‍යවන්ත අය බාහිරව අපිට පේන පුන්නේ ස්වභාවේ තිබුණු අය සමහර අය රජවරු එයඇගම <clears throat> සමහරාය විශේෂ විදිහේ පුුණ්්‍ය සත්‍යයෙන් ඇතුව ඉපදිලා හිටිය අය ධර්මය අවබෝධ කරගත්තා. අනි පැත්තෙන් ගත්තාම ඉතාමත්ම දුකී අසරණ අයත් ධර්මය අවබෝධ කරගෙන තියෙනවා. එකම <clears throat> ස්වරූපයකය පමණක්නවේ විවිධ විදිහේ කුසල් ලකුසල් වින්දනය කරන පුද්ගලයන් ධර්මය අවබෝධ කරගෙන තියෙනවා. <clears throat> යසකුලපුත්‍රය වැනි බොහෝම පුුණ්්‍යවන්තාය මේ ශාසනයේ සසුන්ගත වෙලා පින් මේ ධර්මය අවබෝධ කරගත්තා. ඒවගේම සුනීත සෝපාක වැනි ඉතාමත්ම දුගී දුප්පත් එදාවේලවත් සමාරලාට කෑමබීමක් නැතුව හිටිය අය ශාසනයේ සසුන්ගත වෙලා ධර්මය අවබෝධ කරගෙන තියෙනු. ඒවගේම තවත් සමහරයි විවිධාකාර දරුණු කර්ම විපාක වින්දනය කරපු අය ධර්මය අවබෝධ කරලති. අහල ඇති ලෝසක ස්වාමීන් වහන්සේ කියල හිටිය. උන්වහන්සේ ට මේ <clears throat> බඩපිරෙන් ආහාර වේලක් ලැබෙන්නේ නෑ. ඒ තරමට දැන් දායකව දාන බෙදෙනකොට පේන්නේ පාත්‍රය පිරිල්ලතියනවා. ඒ නිසා දාන බෙදන්නේ උන්වහන්සේට. ඒ කර්ම විපාකයක් වසේ. ඉතින් එමඳු හරියට කුසේට ආහාරයක් නැතුව හිටිය අය මේ චතුරා සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අරිහත්වයට පත්වෙලා තිබෙනවා. ඒවගේම සමහරයි කරුම් පාක වසිෙන් ජම්බුකාදක කියලා තාපසයකිටි අසූචි අනුභව කරන්න කරමිපාක වසයෙන්. එමදු අය පවා ධර්මය අවබෝධ කරගෙන තියෙන. ඒ වගේම සමහරය දරුණු රෝග පීඩාවලට ලක්වෙලා රෝගාබාද මේ සහිත පුද්ගලයන් ඒවති අද්දි ධර්මය අවබෝධ කරගෙන තියෙනවා. ඒවගේම සමහරය වර්තමාන වස්සයෙන් විධාකාර දුක්කහන්ට පාජන සිහි විකාලල පිස්ුවෙන් හිටිය අය ධර්මය අවබෝධ කරලා තින පටාචාරාව වගේ අය. කුන්ඩලකේසි පටාචාරා වගේ අය ඉතාම විපත්තිවලට ලක්වෙලා සිහි විකල් වෙලා හිටපු අය බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන තියෙනු. ඒවගේම තවත් සමහර උදවිය පුදුමාකාර වෙරවීරය වඩලතියනො ධර්මය අවබෝධ කරගන්න. එක ස්වාමීන් වහන්සෙනමක් කියන අවුරුදු විසි පහක් භාවනා කළ සමාධයක් ලබලන. අවුරුදු විසි පහ. දැ උපදෙස්වල කිසි අඩුවක් නෑනෙ නේද. රහතන් වහන්සේලා හැම තැනම නේද. දහස් ගනන් රහතන් වහන්සල වැඩිහිටි කාලයක්. ඒත් සමාධිය වටල අවුරුදු විසි පහක් මේ සප්පදාස කියල ස්වාමන්නාසනමක් අවුරුදු විසි පහක්ම සමාධිය වටලවරල ඒත් සමාධි මාත්‍රයක් ලැබිලනේ. ඉති අවුරුදු විසි පහක් වීරිය වටල නේද. අනික උපදෙස් ගත්තොත් එහෙම අපිට වගේ නෙවෙනේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය රහතන් වහන්සේල හිටිය ඕන තරම් උපදෙස් ගන්න පුළුවන්. එච්චරත් උපදේශ ලබාගෙන වීරී වඩල වරල සමාධී නොලබල මේ කලකිරල දිවිනහ ගණ්ඩ ගිහිල්ල තමයි අරිහත්වයට පත්වෙලතිී. ඒ විදිහේ චරිත බුදුරජාණන් වහන්සේ කාලෙ හිටිය. සමාරයගේ ගත්තහම හිත් හරී දුරුවල. එමුදු හිත් දුරුවල හිත්තේ අය පවා ජීවිත අවබෝධ කරගෙන තියෙනු. දැපිට ඒවගේ සිද්ධි වුණොත් එහෙම අපි හොඳටම කල කෙරෙන. දැපි අවුරුදු දෙකත් වනක් සමාන්දී ලවල නේද. වඩාගන්න වැරුවත් අපිට සමාට්‍ය පායන අවස්ථාතිී නොන නේද. නමුත් ඒකට්ටේ <clears throat> ඒ වගේ එච්චර කාලයක් එතොට අපිටත් ඇඩිය මන්දහොස් සයනුමකද සමල්ලාට සමහරු පැවිදිවෙන්නේ උදේ හවස් වෙනකට ධර්මය අවබෝධ කරගන්න ඒ කාලේ හිටිය. ඉති ඒ වගේ අය දකිනකොට කොච්චර මානසිකව ස්වභාවයක් ඇතිර නමුත් ඒකට මේ ධර්මය තියෙන ස්වභාව හොඳක් හඳුනාගෙන තමයි කටයුතු කරේ. හිතේ තියෙන ස්වභාව හුඟක් අවබෝධ කරගන කටයුතු කරප නිසා අය එමදු දුරුවලතා තිබිලත් ජීවිතයේ ජය අරන්තියන. <clears throat> එක ස්වාමීන් වහන්සේ නමක් අමුසොහොනට යනව භාවනා කරන්න. දමුසොහොනට යන්න අසුභ වඩන්නන නේද. තැමසෝන්ට ගිහිල්ලා ඉතින් ඔය අතහැල්ල තියෙන කුණු වෙච්චි මලකුණු දිහා බල්ල අසුභ වඩන්න තමයි වඩින්. ඉති උන්වහන්සේ රාජදත්ත කියලා තේරගාතාවල් තියනවා උන්වහන්සේ අමු සොහනට ගෙහිල්ල දැන් තියෙන මලකුණු බල්ල දැන් භාවනා කරන්නට පටන්ගත් එක මලකුණක් ළඟ දැන් ඕෝජා ගලන ශරීරයක්. ටික වෙලාවක් උන්වහන්සේ <coughs> බලානින්නකොට හිතට රාගයක් ඇති වුණ. ඉතින් උන්වහන්සේ ටික වෙලාවක් යැනකොට සිහ පිහිටිය. මං මේ මොකද දැම්මේ කල්පනා කරන්න කියලා. ඉතිං ද අපිට ඒ වගේ වුණොත්තේම අපි හොඳටම කලකිරන මලකුණට තාස ඇතුුණන මංගිතින් මේ භාවනා කරන්න පුළුවන් හිතාදන්න පුුණුවන් පුද්ජලෙක් කියලා නේද. අපි බොහෝම පහලට වැටෙනවා. නමුත් උන්වහන්සේ දන්නවා හිතේ ස්වභාවේ. යම් මොහොතක මේ හිත අයෝනිසු මනසිකාරය යෙදෙනවනන් එතන මේ හිත නොමග යනවා. එතිේ එතනින් උන්වහන්සේ තවත් මේක අනාත්ම භාවේ තමාට අයත් නැති දෙයක් කිය අවබෝධ කරගෙන උන්වහන්සේ පෑභාගයක් තරං කාලයක් පැත්තකට ගිහිල්ල බොහොම සිහිය උපදවාගෙන භාවනා කළ රහත් වුණ. බලන් එච්චර හිත දුරුවලතාවයකට වැඩල තිබලත් ඒත් අත්තැරියනේ. අත්තැරියනෑ අන්න වීරිය වරලා අරිහත්වයට පත් වුණ. තව ස්වාමීන් වහන්සේ නමක් සක්මන් කරනකොට සක්මනි නිදිමතට ඇදගෙන වැටන නාග සමාල කියලා. එතරන් නිදිමත. දැ අපි වැටල නෑන් නිරිමතේ නේද. ඒත් ඒ ස්වාමීන් වහන්සෙත් මේ සිහිය උපදවාගෙන බොහෝම සංවයකට පත්වෙල සුළු වෙලාවකින් උන්වහන්සේ ප්‍රහත්වෙනවා. අන්න ඒ විදිහට මේ ධර්මය අවබෝධ කරගත්ත අයදිහා බැලවාම විවිධ දුර්වලතා ඊළඟට විවිධ කර්ම විපාක විවිධ පුද්ගලයන් තමයි ධර්මය අවබෝධ කරගෙන තියන්නේ. එකම විදිහේ ස්වභාවයක අපි බාහිර පේන ස්වභාවයක ඉඳගෙන ධර්මය අවබෝධ කරගන අපි හිතන ගොඩාක් සංසාරය පාර්මී පුල්ල හෙනම් බාහිරුව හැමදේම වත්තු සම්පත් නේද. ඒ වගේ ඉන්න තමයි ධර්මය අවබෝධ කරගන්න වගේ තමයි පේන නේද. නමුත් එහෙම නෑ. ඒ කාලෙත් පුදුම විදිහේ සමහරය පහසුවෙන් ධර්මය අවබධ කරගත්ත සමහරය අර විදිේ වෙරවීරි වැඩල සම් එක ස්වාමින්නාසනමක් කකුල් පැලනකන් සක්මන් කරල තින ලේ සක්මනි. ඒ තරමට වීරීවටලතිීන. හිති ඒ විදිහේ විවිධාකාර <clears throat> චරිත බුදුරජාණන් වහන්සේගේ කාලි ඒ එමදු පුද්ගලයන් වැඩවාශය කරලා තියෙනවා. තේනිසා මේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනවා මේ ලෝක පුද්ගලයෝ හය දෙනෙක්කින්න. ඒකට කියනවා <clears throat> ච අභිජාතිකෙන විශේෂ උපත්ති හයත්තියෙන. එක <clears throat> පුද්ජල කොට්ටාසයකින උන්වහන්සකිෙන ඉතාමත්ම කලු උපතක් ලබන. කලු උපති කියල කියන්නේ <clears throat> බොහෝම හීන කුලේක සමහරලාට උපතින්නේ. ඊළඟට කන්න බොන්න යානවාහන ඉඳුන් හිටුන් ඒවා සමහරලාට බොහෝම අපහසුවෙන් ලැබෙන්. සාරික වසයෙන් බොහොම පසන්න භාවයක් සමහරලාට නැහැ. ඒ වගේම සමහරලාට බොහෝම ලෙඩරෝග බහුලයි. ඉතිං ඒ විදිහේ දුරුවල උපතක් ලබාගෙන සමහර අය කරන්නේ ඒ ජීවිතය ඉඳගෙන තවත් එමුදු ජීවිතයක් සඳහා කටයුතු තමයි කරන්න. එමදු දුරුවල උපතක් ලබාගෙන ආයමත් අකුසල ධර්මයන් තමයි කරන්න. එතකොට කලු උපතක ජීවත්තල තවත් කලු උපතක් හදාගන්න පිරිස් ඉන්නවා කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරන. ඒවගේම තවත් සමහරයින්න එමුතු කලුපතක් ලබාගෙන ඉන්නේ. <clears throat> හැබැයි කල්්‍යයාන මිත්‍ර ඇසුරට පත්වෙල ජීවිතය අවබෝධ කරගෙන එයයි දකිනවා සංසාරය අපි කුසල් දහම් හරියට නොකර පින්ද මේ විදිහේ දුකී දුප්පත් ඉපදුනා මේ ජීවිතය අපි කුසල් කරන්න ඕන කියලා හොඳ යහපත් ජීවිත ගත කරනවා. බොහෝම අපහස්සයෙන් අමාරුවෙන් ප්‍රතිපත්ති පුරාගෙනින්නවා. දකුසල් කරොත් වැඩි දිදියට ජීවත්වනු ජීවත්වෙන්ට පහසුයි. නමුත් ඒවා නොසල කළ බොහෝම අපහසුවෙන් පින්දහම් කරගෙන ජීවත්වෙන. එතොට යා කලූපතක් ලබාගෙන සුදූපතක් ලබාගන්න ප්‍රතිපදාවේ ජීවත්වෙන කෙනෙක්. තව කෙනෙක්කින්නවා එමුදුම කලූපතක් ලබාගෙන ඉන්නේ. කැනෙ බොහෝම දුර්වල ජීවිතයක් දුගී දුප්පත්ව ජීවිතයක් ඉඳුන් හිටුන් යානවාහන සමහට නැහැ. එමිදු කෙනා <clears throat> ඒ ජීවිතය උපයෝග කරගෙන එයා කලුත් නොවන <clears throat> ඊළඟට සුදුත් නොවන විමුත්ති අවබෝධ කරගන්න පුද්ජලයන් ඉන්නවා කියලා දේශනා කළ තියෙනවා. අර විදිහේ දුරුල ජීවිතයක් ලබාගෙනින්ද යා ජීවිතය අවබෝධ කරගෙන බණභාවනා කරලා එයා ආය උපතක් කරා නොයෙන විමුත්තිය අවබෝධ කරගන්න පිරිසින්නවා කියන. ඒවගේම තවකොට සක්කින්නවා ඉතාමත්ම සමුෘධිමත් ජීවිතයක් ලබනවා. යානවාන ඉඳුන් හිටුන් හැම දෙයක්ම හොඳට ලැබෙනවා. ඒ වගේ මුසස් කුලවල උපදිනවා. ඊළඟට ශරීර වසයෙන් ගත්තොත් එහෙම බොහෝම ලස්සන රූප සම්පත්තිය ලබනවා. ඊළඟට දැනවගත්කම් ලබනවා. එමුදු ජීවිතයක් ලබාගෙන ඉඳලා සමහර අය ඒ ජීවිත ඉනගන ආයමත් බොහෝම දුරුවල උපතක් කරාවෙන අකුසල ධර්මයන් සිද්ධ කරනවා. එතොට සුදූපතක ඉඳල කලූපතක් කරා තමයි ඒ අයගේ ජීවිත ගමන් කරන්න. එමුදු උපතක් කරා තමයි ඒ අය කටයුතු කරන්න. තවකොට කෙනෙක්කින්නවා. බොහෝම ඒ වගේ සමුෘද්ධිමත් ජීවිතයක් ලබනෝ ඒ ජීවිතය ඉඳගෙන බොහෝම කුසල් දහම් දියුණු කරනවා. හොඳ ජීවිතයක් ගත කරන. එතකොට අන්න සුදූපතක ඉඳලා තවත් සුදූපතක් කරා යන පුද්ජලෙක් බවට පත්වෙන. තව කෙනෙක් අර වගේම සමුෘද්ධිමත් ජීවිතයක් ලබල ඒ සමුෘද්ධිමත් ජීවිතය ඉඳගෙන එයා <clears throat> කරන්නේ කලුත් නුවන උපතක් නුවන සුදුත් උපතක් නුමන විමුත්තිය අවබෝධය සඳහා කටයුතු කරන ය විමුත්තිය අවබෝධ කරගන්න. අන්න ඒ විදිහට <clears throat> කුසල විපාක තියෙන අයත් මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ඒ වගේ මර වගේ අකුසල පාක දුරුවල ජීවිත ලබපු අයටත් මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒක අපිට <clears throat> අරාපි ඉපදල ඉන්න පරිසරය එහම නැතන් ජීවිතය අනුවනවේ ඒක මේ තස්සේරු කරන්න එහෙම නැත්තන් අපිට හිතාගන්න පුළුවන් වෙන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ මිනුන් දණ්ඩක් දේශනා කළ තිනව. කොහොමද කාටද මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කෙනා කියලා හඳුනගන්න. ඒක තම තමම්ම තමයි හඳුනාගන්න තියන්. <clears throat> මාලුන්කි පුත්‍ර කියල සූත්‍ර ඇත්තින ඒක දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ. තැන් සමහරයට බණහාණ්ඩ ලැබෙන. බණහානකොට මේ සක්කාය නිරෝධය පිණිස බණකීන. සක්කාය නිරෝධ සක්කාය කියන මේ පංචුපාදානස්කන්දයට මේ පංචුපාදානස්කන්දය <clears throat> තියෙන ඇල්ම නිරුද්ධ කිරීම පිණිස දහම් දෙසනකොට. හිතේ පැහැදීමක් ඇතිවෙන්නේ නැත්තම්. ඒ වගේම හිතේ තුළ බැසගන්න නැත්තං. ඒකෙන් නිදහස්වෙන්ඩ කියල හැඟීමක් ඇතිවෙන්නේ නැත්තං. කිසි පැහැදීමක් සතුටක් ඇතිවෙන්නේ නැත්තං ආන්න එයා බොහෝ මේ ධර්මය අවබෝධ කරගන්න බැරි දුරුවල පුද්ජලේ හැටියට හිතාගණ්ඩ කියලා. උපමාවකට පෙන්නෙනවා <clears throat> ගංගානං ගඟ බොහෝම මේ උතුරල යන අවස්ථාවක මේ යන්න එන්න බැරි දුරුවල පුද්ජලේ කැවිල කියනු මම මේ ගංගානං ගඟ තරණය කරගෙන මේ එතරට යනවා කියලා දැන් පාරයන්ටත් පණ නැහැ සමහරලාට නමුත් ඒ ඇවිල්ලකිනො මේ ගංගානංගඟ තරණය කරලා ඉතින් බුදුරයන් වන්සකින යට එක කවදාකවත් කරන්න බෑකිනේ දුරුවල පුද්ගලයට. ආනේ වගේ තම අර දුරුවල මානසිකත්වය සමහරය අපිට හොඳට පේනවා මේ ජීවිතය අවබෝධය සඳහා බණ කියනකට බොහෝම බිම් බලාගන්න ගතියක් තියෙනවා. ඇනුම් යන ගතියක් තියෙනවා. ප්‍රසාධයක් හිතේ ඇත්තට මැතිවෙන්නේ. ඒක හොඳට එතුට අපිටත් ඇත්තටම කියන්න බැරිගතියක් එනවා. බණයි අපිත් ඊට පස අනි පැත්තෙන් නතර කරන ගතිය තියෙනවා. ඉති එහෙම සමහරයට ඇත්තට මෙහෙම තියෙනවා මේ කියනකොට ලොකු ප්‍රසාධයක් ප්‍රීතියක් ඇතිවෙන්නේ. බිම්බලාගන්නවා කියනකොට ඉතින්. අපේ දිහ බලන්නෙත් නෑතකට. දැන් විහිලු තාලු කතාවක් කරොත් මුණ බලාන කතා කරනවා අර හොඳ බණක් කියනකොට බිම්බලාගන්නවා. ඒ ඇත්තට මර ජීවිතාබෝධය සඳහා. දේ කියනකොට එයාගේ හිතේ පැහැදීමක් ඇතිවෙන්න හිත පිහිටන්න එක. ආන ඒ අයට ධර්මය අවබෝධ කරගන්න අපහසු අය. එය ගොඩක් ඉදිරියට එන්න වීරිය කරන්න වෙන. හැබැයි සමහරයට බුදුරජාණන් වහන්සේ කියනවා. මේ චතුරා සත්‍යය එහම ඇත්තම සක්කහා නිරෝධය පිණිස දහම් දෙනකොට හිත පුහොම පහදිනවා. බොහොම පසන්න වෙනවා හිතේ තුළ බැසගන්නවා අවබෝධ වෙනවා ආන්න එහෙම ස්වභාවයක් මනස තියෙනවනම් එයයි හිතන්ද කියන මට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කෙනෙක් කියලා. දැන් බොහෝම ජව සම්පන්න සත්‍ය සම්පන්න කෙනෙක් අරවගේ ගඟ ගලාගෙන ළඟට ඇවිල්ල කියන මම මේක මේ තරණය කරගෙන ඉගරට යනෝතින තෙට බුදුරයන්සකන එයාට පුළුවමකද එයා බොහොම ජව සම්පන්න සත්‍ය සම්පන්න කෙනෙක් අට සැරපාඩ කපාගෙන යන්න එයාට පුළුවන් කියන ආන්නේ වගේ තමයි අරවිදිහේ ධර්මය දේශනා කරනුට හිතේ බොහොම පැහැදීමක් ඇතිවෙන නම් ප්‍රසාධයක් ඇතිවෙන නම් අවබෝධ වෙනවනම් මේක කරන්න ඕනි කියලා හිතේ ආශාවක් ඇතිවෙන නම් අන්න ඒ අයට පුළුවන් කියනවා ධර්මය අවබෝධ කරන්න. එතනින් තමයි අපට පුළුවන්කම ලැබ කැන තත්ශේරුවකට එන්න පුළුවන් අපිට පුළුවන්ද මේ ධර්මය අවබෝධ කරගන්න. නැතන් අනිත් ස්වභාවයන් ගැන හිතල බැහැ. දැම්මකද අපේ ජීවිත ගත්තත් විධ දුරුවලතා තියන විධ අපහසුකන්තියනවා සාරයටික ආබාධතියනවා. කර්ම විපාක විඳනා ඉන්ඩ පුළුවන්. ඊළඟට විවිධාකාර විදිහේ <clears throat> අප මේ විපත්ති කරදරවලට ලක්වෙල ඉන්න පුළුවන්. එමදු ස්වභා එම නැත්තම් වැරදි චරිත ගැන වැරදි දේවල් අපෙන් සිද්ධ වෙල තියන්න පුළන්. ඒවා මුල්කරගෙන අපිට පුළුවන්කමක් නැහැ තස්වේරු කරෙන අනේ මටනම් බැරිවේවි කියලා. ඉතින් <clears throat> බුදුරජන් වහන්සේ කාලය අපි අර මුලින් මතක්කරේ විවිධාය ධර්මය අබෝධ කරගත ඇති අපිට මනින්න පුළුවන් එකම දේතමයි අර විදිහ අපිට මේ ධර්මය දේශනා කරනකොට බණ කියනකොට පැහැදී මැතිවෙනවා නම් අන්න අපි එන්න ඕනි මම මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් බහුව පුද්ජලේ මං මට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා. එතකොට තමයි අපිට මේ ධර්මය කරා යන්ඩෝනි. අනිත් බාහිර දිහා බාහිර හැකියාවල් බලලා අපේ ජීවිත අඩු තත්සේරුවකට ලක්කරගන්න හොඳනෑ. අන්න අර ස්වභාවේ තිබුණුත් පමණයි නැත්තං අනිත් දුරුලතා සමහට භාවනා කරනට හිත සමාධිගත වෙන්න නැත්තං හිත පිහිටන්න නැත්තං මේ ඉඳගන්න පාසුකං අරුවමව නේද අපිට එනවානේ සමල්ලාට ඉඳගෙන ඉන්ඩ අමාරුයි. ඒ වගේ විවිධ දුරුලතා තියනවා. ඉති ඒවා මුල්කරගෙන අපි සමහරලාට බොහොම පසු බෑමකට ලක්වෙනවා මට නම් බැරිවේ කියලා. මට මොනොහරි කර්මයද දන්නෙත් නෑ මේ නේද එහෙම අහන අවස්ථා බොහොමයක් තියෙනවා. ඉති ඒ නිසාන්න අපි දකිින් ඕෝනි අපි <clears throat> මේ බුදුරජාණන් වහන්ස මේ විමුත්තිය සඳහා දේශනා කරපු ධර්මය අපිට අහනුකොට අපේ හිතේ පැහැදීමක් ඇතිවෙනවනම් වැටහීමත් තියෙනවනම් අන්න අපි මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අය කියලා බොහොම ප්‍රීතියට පත්තෙන් ඕනි එතකොට තමයි මේ ධර්මය කරා යන්න පුළුවන්. එහෙම නැතිවුණොත් එහෙම සමහරලාට වීඩි වැඩුවත් අපහසු වෙනවා අර වගේ දුරුවල මානසිකත්වයක් තිබුණොත් බොහොම ප්‍රසාදය කියනක තියෙන් ඕනි. අර චන්න ස්වාමින්වහන්ස ගැන අහලති නොනේ මේ බුදුරජා බෝසතාන් වහන්සේට උදවකරපු චන්න එයා මහනුනාට පස්සේ <clears throat> බොහොම බුදුරන් වහන්ස වැඩින්න කාලේ මාන්‍යන්තම හිටිය කාගවත් අවවාධනු ශාසන භාරගණ්ඩ කැමිති උන්නේ. ඉතිං <clears throat> බුදුරන් වහන්සේ නිසා පින්නුවම් පානකංම ධර්මය අවබෝධ කරගන්න බැරි වුණා. ඊට පස්සේ <clears throat> බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවට පස්සේ නියම කරා උන්වහන්සේට බ්‍රහ්ම දණ්ඩනය දෙන්න කියලා. ඊට පස්සේ බ්‍රහ්ම දණ්ඩනය දුන්නට පස්සේ තමයි හික්මුණ. හික්මුණට පස්සේ දැන් නිතරම ගිහිල්ල අවවා ධර්ම ශාසන ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ලනවා. ඉතිං එතකොට <clears throat> මේ ගොඩා ස්වාමීන් වහන්සේලා කියනවා එහනම් චන්න මේ රූපය අනිත්‍යයයි වේදනාව අනිත්‍යයයි සංඥාව අනිත්‍යයයි සංකාර අනිත්‍යය විඤ්ඥාන අනිත්‍යයයි මේ සීලු සංස්කාර අනිත්‍යය කියල හිතන්න කියලා. එතොට උන්වහන්සකින තෝක කියන් දෙයක් එමන් දන්නවාන ඉතින් හැමෝම අවවාද දෙන්න කිවහම කියන්නේ ඒක ඊට පස්ස හිතුව මේක නමුත් මම හිතුවත් ඒත් ඒවනට මගේ ආය හිත කැරකිල යන්නේ මේ මේ <coughs> <coughs> පංචුපාදානස්කන්දය ඇල්ම පිණිස තමයි අරහෙම මේවා කරත් යන්න ඉතින් කවුද මට මේ ධර්මය අවබ කරලා දෙන්න පුළුවන් කෙනා. ඉතට හිත්ව මේ ආනන්ද ස්වාමන් වන්සේ බුදුරයන් වන්ස බොහොම වර්ණා කරපු කෙනෙක් අනුකම්පා කරන එන සානන්ද හාමුදුරලඟටවත් ගිහිල්ලමට මේ මේ <clears throat> මේ උපදෙස් ගණ්ඩෝන කියල ඉතින් ආනන්ද ස්වාමීන් වන්ස ගොස බෑනුවර හිටිය හිට ගිය ඉසි පතන ඉදලා. ගිහිල් ආනන්ද ස්වාමීන් වහන්සට කිව්වා. ඒ වෙලාව ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්ව මේ එයාගේ දුරුලතා ඔක්කුම කිවට පස්සේ චන්න ස්වාමීන් වහන්සේ ගැනමම් බොහෝම සතුටු වෙනවා තමන්ගේ තියෙන මාන්‍ය බිඳල ස්වභාවයම කිව්වා ඉතින් තමන්ගේ ස්වභාව ඉදිරිපත් කරපු නිසා මේ චන්න ස්වාමීන් වහන්සට ධර්මය අබෝධ කරගන්න පුළුවන් කෙනෙක් කියල කිව්ව. ඒක කියනකොට තම යන්න හිතට ලොකු ප්‍රීතියක් ඇතිව. ඊට පස් උන්වහන්සේ පොඩි දේශනයක් දේශනා කර ඒ අවසානයේ සෝතා පන්න වුණා චන්න ස්වාමීන් වහන්ස. අන්නේ විදිහට අර අපි සමහරලාවට යම් යම් දේවල් මුල් කරගෙන අර අපිට කරගන්න බෑ කියන මානසිකත්වයට එනවා එතකොට අර ධර්මී ආබෝධ කරගන්න බෑනි සරවක් දේශනාව හොඳට නිතර සහිපත් කරගන්නකොට අපිට ඉදිරියට යන්න පුළුවන් ඒතම අර බුදුරයන් වන්ස දේශනා කන්නේ ධර්මය දේශනා කරනකොට ලොකූ පැහැදීමක් වැටහීමක් එනවනං අන්න ඒක තමයි අපි මිනුන් දන්න හැටියට ඇරගෙන මම මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කෙනෙක් කියන මානසිකත්වය පිහිටාගෙන අන්න කටයුතු කරන්න ඕනිත්. අද මම දේශනා කරන්ට බලාපොරොත්තින සූත්‍රය නම සීල සූත්‍රය කියලා මේක සංයුතනිකායේ කන්ද සංයුත්තයට අයත් දේශනයක්. මේ දේශනය දේශනා කරේ සාරිපුත්ත මහරාතන් වහන්සේ. <clears throat> එතරා කාලයක සාරිපුත්තු මහාරාතන් වහන්සේ වැඩහිටිය <clears throat> <clears throat> ඉසිපතන මිගදායේ. ඉසිපතන මිගදාය වැඩඉන්න කාලයේ සවස් කාලයක මහා කොට්ටිත කියලා තවත් රහතන් වහන්සේ නමක් හිටිය. මේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ මේ සාර්පත මහරහතන් වහන්සේ ළඟට පැමිණිලා උන්වහන්සේත් එක්ක කතාබහ කරලා එකත් පසක වාඩිනාට පස්සේ මේ මහාකොට්ටිත ස්වාමීන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා සීල්ලවතාවසෝ සාරිපුත්ත බික්කුණා කතමේ ධම්මා යෝනිසෝ මනසිකා තබ්බා. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස මේ සිල්වත් බිස්්ව විසින්. කතමේ දම්මා මොනවගේ ධර්මද යෝනිසෝ මනසිකා තබ්බා. නුවනින් මෙනෙහි කරන්න ඕනි සිල්වත් බිස්්ව විසින් මොනවගේ දේවල්ද නුවනින් මෙනෙහි කරන්න ඕනි කියන පස්නේ ඉදිරිපත් කරා. දැන් සාමාන්‍යයෙන් අපි පළමියම සීලේ දියුණු කිරීම කරනවා. නේද සීලයක පිහිටලා සිල්වත්වෙනවා. ඉතින් ඒ සිල්වත් වනාට පස්සේ. නුවනින් මෙලෙහි කරන්න ඕනි මොනවගේ ධර්මද කියලා ඇහුව. <clears throat> එතකොට සාරිපුත් මහරාතන් වහන්සේ උත්තර දුන්නා. සීලවතාවසෝ කොට්ටිත බික්කුණා පංච උපාදානක් කන්දා අනිච්චතු දුක්කතු රෝගතු ගණ්ඩතු සල්ලතු අගතු ආබාධතු පරතු පලෝකතු සුඥ්ඥතු අනත්තතු යෝනුසෝ මනසිකා තබ්බා කියලා. <clears throat> කොට්ටිතයන් වහන්ස මේ සිල්වත් බිස්්ුව විසින්. මේ පංචුපාදානස්කන්ධයම් පිළිබඳ. අනිච්චතු අනිත්‍ය වසයෙන්. දුක්කතු දුකක් වසයෙන්. රෝගතු රෝගයක් වසයෙන්. සල්ලතු හුලක් වසයෙන් ගණ්ඩතු ගඩුවක් වසයෙන් අගතු පීඩාවක් වසයෙන් ආබාධතු ආබාධයක් වසයෙන් පරතු අනුන් සතු දෙයක් වසයෙන් පලෝකතු බිඳිල යන දෙයක් වසයෙන් සුඥතු හිස් වසයෙන් අනත්තතු අනාත්ම වසයෙන් තමාගේ වසගේ පවත්වන්න බැරි දෙයක් වසයෙන් යෝනුසෝ මනසිකා තබ්බා නුවනින් සිහිකරණ්ඩෝනි මනසිකාර කරණ්ඩෝනිකේ. මේ විදිහට මේ පංචුපාදානස්කන්දයන් රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන මේ පංචුපාදානස්කන්දයම් පිළිබඳව යම් සිල්වත් බිස්සුවක් මේ විදියට අනිත්‍ය වසයෙන් දුකක් රෝගයක් ගඩුවත්තුවාලයක් වනයක් ආබාධයක් අනුන්සතු දෙයක් හිස් දෙයක් හැටියට අනාත්ම දෙයක් හැටියට යෝනිසෝ මනසකාරය යෙදෙනවා නම් ආන්න ඒ බිස්්ව සෝතාපත්ති පලය සාත්සාත් කරගන්නවා කියලා ප්‍රකාශ කර. ඒ විදිහට පංචුපාදානස්කන්ද තුළ පවතින ඒ ආදීනවයන් සිහිකරනවා නං අන්නයා සෝතාපත්ති පලයට පත්වෙනවා කියලා. ඊට පස්ස මේ කොට්ටිත ස්වාමින් වහන්සේ ආයමත් අහනවා සෝතාපන්නේන පනාව සෝසාරිපුත්ත බික්කුණා කතමේ දම්මා යෝනිසෝ මනසිකා තබ්බා. සාරිපුත්‍රයන් වහන්ස දැම් මේ සෝතාපන්න තත්ත්වයට පත් වනා වූ බිස්්වෝවිසින් කවර ධර්මයක්ද නුවනින් මිනිහි කරන්නට ඕනි. දැන් සෝතාපන්න උනාට පස්සෙමකදද නුවනින් මෙනෙහි කළ යුතු ධර්මතා. එතොට කිව්වා සෝතාපන්නේන පිකෝ ආවසෝ කොට්ටිත බික්කුණා ඉමේ පංචුපාදානක් කන්දා අනිච්චතෝ දුක්කතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ සුඥතෝ අනත්තතෝ යෝනු සෝමන්සිකා තබ්බා. එතකොට ඒ <clears throat> සෝතාපන්න භාවයට පත්වුණු බිස්ව විසිනුත් මේ පංචපාදානස් කන්දමතමයි ආයමත් අනිත්‍ය වසයෙන් දුකක් රෝගයක් ගඩුවක් තුවාලයක් වනයක් ආබාධයක් අනුන් සතු දෙයක් හැඩෙන මිදෙන දෙයක් හැටියට ඒවගේම හිස් දෙයක් අනාත්ම දෙයක් හැටියට නුවනින් විමසන්නෝනී කියලා දේශනා කරා. ඒ විදිහට ඒ පංචුපාදානස්කන්දයන් අනිත්‍ය දුක්කනාත්ම ඒ විදිහට යෝනිසෝ මනසිකාරයේ යෙදෙනවා නම් ආන්න එයා සකදාගාමි පලය සාස්සාත් කරගන්නවා කියලා දේශනා කරා. ඊට පස්ස මේ කොට්ටිතු ස්වාමීන් වහන්සේ සාධිපුත් මහරාතන් වහන්සේකෙන් ආයමත් අහනවා සකදාගාමිනාපනාවසෝ සාරීපුත්ත බික්කුණා කතමේ දම්මා යෝනිසෝ මනසිකා තබ්බා. එතොට මේ සකදාගාමි තත්ත්වයට පත්වනා වූ බිශ්ව විසිනුත් මොකදද නුවනින් මෙනෙහි කළ යුතු දේ. සකදාගාමු නහම පස්සේ මොකදද නුවනින් මෙනෙහි කළ යුතු දේවල්. එතොට කිව්වා මේ සකදාගාමි තත්ත්වයට පත්වනා වූ බිශ්වක් විසිනුත් අර පංචුපාදානස්කන්ද තමයි අර අනිත්‍යදු කනාත්ම වසයෙන් ඒ නමාකාරයටම නුවනින් මෙනෙහි කරන්න ඕන කිව්වා. ඒ විදිහේ මේ පංචුපාදානස් කන්දයම් පිළිබඳව යම් භිශ්ුවක් ඒ විදිහට නුවනින් විමසනවා නම් ආන එයා අනාගාමි පලයේ සාස්සාත් කරගන්නවා කිව්වා. එතුවට සාරිපුත්ත මහරාතන් වහන්සේකින් ආයමත් අර කොට්ටිතු ස්වාමින් වහන්සේ හනවා අනාගාමින්නාපනාවසෝ සාරිපුත්ත බික්කුණා කතමේ දම්මා යෝනිසෝ මනසිකාත් අබ්බා. අනාගාමි තත්ත්වයට පත්වනා වූ ඒ විශ්ව විසින් කවර ධර්මයක්ද නුවනින් සිහි කළ යුතු වන්නේ. කවර ධර්මයක්ද නුවනින් මෙනෙහි කළ යුතු වන්නේ. එතකොට කියනවා අනාගාමිනාපිකෝ ආවසෝ කොට්ටිත බික්කුණා ඉමේ පංචුපාදානක් කන්දා අනිච්චතෝ දුක්කතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතු අගතු ආබාධතු පරතු පලෝකතු සුඥතු අනත්තතු යෝනිසෝ මනසිකා තබ්බා. මේ අනාගාමි තත්ත්වයට පත්වනා වූ භිශ්ව විසුණුත් අර පංචුපාදානස් කන්ද ධර්මම අනිත්‍ය වසයෙන් රෝගයක් ගණ්ඩ තුවාලයක් ඒ විදිහට නුවනින් විමසන්ඩෝනිකිව්වා ඒ විමසනකොට එයා අරිහත්වයට පත් අරිහත් පලය සාස්සාත් කරගන්නවා කියලා ප්‍රකාශ කරා. ඊට පස්සේ ආයමත් සාරිපුත්තු මහරහතන් වහන්සේගේ මේ කොට්ටිතු ස්වාමින් වහන්සේ අහනවා අරහතාපනාවසෝ සාරිපුත්ත කතමේ දම්මා යෝනිසු මනසිකහ තබ්බා සාරිපුත්‍රයන් වහන්ස මේ අරිහත්තයට පත්වනා වූ ඒ රහතන් වහන්සේ කවර ධර්මයක්ද නුවනින් මෙනෙහි කරන්නට ඕනි කියලා. එතුට කියනවා අරහතාපිකෝ ආවුසෝ කොට්ටිත. <coughs> කොට්ටිතයන් වහන්ස මේ අරිහත්වයට පත්වනාවේ රහතන් වහන්සේ විසිනුත් මේ පංචුපාදානස්කන්ධ තමයි අනිත්‍ය වසයෙන් දුක් වසයෙන් රෝගයක් ගණ්ඩයක් තුවාලයක් වනයක් හැටියට නුවනින් මෙනෙහි කරන්නට ඕනි. ඊට පස්ස කියනවා නත්තිපනාවසෝ අරහතෝ උත්තරින් කරණීයම්. හැබැයි රහතන් වහන්සේට මේවා සිහිකරා කියලා ඉදිරියේදී ලබාගන්න එහෙම නැත්තං කළ යුතු දෙයක් නැහැ කියනවා. උත්තරින් මේ කැන මත්තේ අවබෝධ කරන්න කියල දෙයක් නැහැ. කතස්ස පතිචය කළ දේට තව දෙයක් කරන්න කියල දෙයක් නැහැ. නමුත් මේ ධර්මයම් භාවිතා බහුලී කතා මේවා පුරුදු කිරීම තුළ දිට්ට දම්ම සුක විහාරාය. මෙලොවස්සයෙන් සැපසේ වාසය කරන්ට. ඒ වගේම සිහිය නුවන පිණිස මේක හේතුවෙනවා කියලා ප්‍රකාශ කරා. මෙන්න මේ විදිහට මේ සාජ්පුත්ත මහරාතන් වහන්සේගෙන් කොට්ටිත ස්වාමීන් වහන්ස මේ <clears throat> අපි මේ සිල්වත් වෙලා අරිහත්වය දක්වා. අපේ ජීවිතයේ පුරුදු කළ යුතු දේමකක්ද කියන එක <clears throat> සාරිපුත් මහරාතන් වහන්සේගෙන් විමසුවා. එතකොට මේ සිල්වත් ජීවිතයෙන් පටන් අරං අපි සෝතාපත්ති පලේට සකදාගාමි පලේට අනාගාමි පලේට අරිහත්්‍ය පලේට වුණ ඒට පසේ රහත් වනාමත් කළේතු දේ උන්වහන්සේ දේශනා කරය තමයි අපි පටන්ගන්මේදී කරන දේ තමයි අවසානය දක්වා ඊට පස්සේ කරන්න තියෙන්නේ. තැන් අපේ <coughs> මේ ජීවිතය ගත්තහාම <coughs> අපි <coughs> මේ එක පැත්තකින් අපේ ජීවිතය පිළිබඳව ලොකු මුලාව කපඉන්නවා. ඒ වගේම ලොකු දෘෂ්ටිගතවීමක ඉන්නවා. ඒ වගේම ලොකු ඇල්මක ඉන්නවා. දැම් මේ <clears throat> ලොකු මේ දෘෂ්ටියක ඒ වගේම ලොකු මුලාවක ඒ වගේම ලොකු ඇල්මත්තුල තමයි අපි ජීවත්වෙන්නේ. අන්න ඒක තමයි අපේ ජීවිතේ ඇතිකර ගණ්ඩෝන. පළමුුවෙන්ම අපේ ජීවිතය පිළිබඳව ලොකු දෘෂ්ටිගතවීමත්තියනවා. දැන් අපි ගත්තොත්තේම මේ වීදුරුවක් හරි භාජනයක් හරි ගත්තහම සමහරලාට අපි ඒ භාජනය පිළිබඳව වැරදි දෘෂ්ටියකට එන්ඩ පුළුවන්. ඒ වගේම ලොකු ඇල්මකටත් අපි එන්ඩ පුළුවන්. ඒ තමයි රත්තරනින් නිම කරලා බොහොම මැනි කොබ්බල තියෙන දෙයක් නම් අපි ඒකට ලොකු ආශාවක් කරනවා. ඒ වගේ අපිට ඒ පිළිබඳ වැරදි මතයක් කවුරට දාන්න පුළුවන්. ඒ තමයි ඒ භාජනයේ කැඩෙන් නැති බිඳින් නැති හැමදාම තියෙන දෙයක් හැටියට. ඊට පස්සේ දැන් අපි ඒ පිළිබඳව වෙනත් කෙනෙක් අපි ඒ විදිහේ මතයක ඉන්නකොට පළමුයෙන්ම කෙනෙක් අපිට අවබෝධ කරලා දෙන්න පුළුවන් ඒක බොහොම ලස්සන වටිනා දෙයක් වනාට ඒක එහෙම සදාකාලික හැමදාමතියන ස්තීර දෙයක් නෝන හැටියට අපිට පළමුුවම කියල දෙන්න පුළුවන්. එතොට කෝප පිළිබඳව අපි පළමුුවෙන්ම එතවට අර වැරදි මතය අහින් කරනවා ඒතමයි හැමදාමතියන සදාකාලික වෙනස් නොවෙන දෙයක් හැටියට තියෙන මතය හැබැයි අර තාමත් අපිට බොහෝ කාලයක් වටනා දෙයක් හැටියට ගත්ත නිසා එක පාටම සමහට ඇල්ම කැඩෙන්නේ නැහැ. ආනේ වගේ තමයි ජීවිතය පිළිබඳවත් අපි මේ ජීවිතය පිළිබඳව ස්තීර නිත්‍ය වෙනස් නොවන දෙයක් හැටියටත් අපේ හිතේ තියෙන්. ඒවගේම තමයි මේකට ලොකු ඇල්මක් මුලාවක් අපේ තුළ තියෙනු. ඉතින් පළමයෙන් අපිට පුළුවන් මේ පිළිබඳවර සක්හාය දිට්ටිය කෙන මේක ස්තීර දෙයක් වෙනස් නොවෙන දෙයක් කියන මතේ කඩන්න පුළුවන්ගේ සෝතා පන්න වෙනකොට ඒක තමයි කරන්නේ. හැබැයි ඒ වනාට පංචුපාදානස්කන්දය පිළිබඳවර බොහෝ කාලයක් අපි ඇලුම් කරප නිසා ඒ ඇල්ම කියන එක අපිට තියෙනවා. ඉතිං ඒ නිසා අර කෝපය පිළිබඳව <clears throat> විමසලා එයාර දෘෂ්ටිය කඩාගන්න කාලයක් යැනකුට සමහරලාට ඒක ඇල්මත් කඩාගන්න ආනේ වගේ අපි ඒ ජීවිතය සම්බන්ධව ගත්ත හම පළමුුවෙන් අපි අර දෘෂ්ටිගතවීම තමයි අයින් කරගන්න. ඒකටත් අපිට කරන්න තියෙන ජීවිතේ මේ ආදීනුව පැත්ත සිහි කරන්නුවන්. එතකොට තමයි ඒ දෘෂ්ටිය කැඩෙන්න්නෙත් ඒ වගේම තියෙන ඇල්ම කඩාගණ්ඩත් තියෙන්නේ අර මේ ආදීනුවම සලකන්න. තේනිසා තමයි මේ පංචපාදානස් කන්දය පිළිබඳව අපි ලොකු දෘෂ්ටිගතවීමක් වගේම ලොකු ආසාාවක් ඒ වගේම ලොකු මැනගැනීමත් තියනවා. මාන්‍ය ගැන කියනකට බුදුරන් වන්ස කැන මේක දෝංකාර දෙන එකක් කියන මම කියන එක. දෝංකාර දෙනවලු ජීවිතය ඇතුළේ. එතරමට මේ නිකන් සද්‍යයක් විතරන්නේ දෝංකාර දෙන එක. එතුර සද්‍යයන නිකන් අතර කරන්න පුන දෝංකාරය අතර කරන්න ලේසි නෑ නේද. ඒ වගේ මම කියන එක දෝන් කාර දෙන එකක් කියනවා. ඒ තරමට කාලයක් තිස්සේ මේ පිළිබඳව අපි අයෝනිසෝ මනසිකාරය තුළින් අපි ඇතිකර ගත්ත දෙයක්. ඉති ඒ නිසා තමයි මේක තිත්ත වෙන විදිහට තමයි මේ ආදීනු සලකන්ඩ තියෙන්. එතකොට තමයි යන්න ජීවිතය පිළිබඳව මේ අර තියෙන සක්හාය දිට්ටිය ඒ වගේම අර තන්නහාාව ඒ වගේම අවිද්‍යාව නැතිකරගන්න පුළුවන්කම ලැමින්නේ. තිං ඒනිසා සිල්වත් වනාට පස්සේ අපේ ජීවිත අවබෝධ කරගන්න මේ පංචුපාදානස් කන්දයක් මේ විදිහට නුවනින් සලකළ බලන්න සාරිපුත්තු මහරාතන් වහන්සේ මෙතන ප්‍රකාශ කරා. එතොට යෝනිසෝ මනසිකාරයේ <clears throat> තුළින් තමයි අපිට අපි දන්නවා දැන් සක්හාය දිට්ටිය නැති කරන්න සද්ධර්මස්වනය කරන්න ඕනි අනිත්තකමකදද යෝනිසෝ මනසිකාරයේ යෙදෙන් ඩෝනි. පාලියෙන් කියනෝ පරසෝ ගෝසප්‍රත්තිය සහ යෝනිසෝ මනසිකාරය පරසෝ ගෝසප්‍රත්තිය ගැන අනුන්ගෙන් අහන්ඩෝනි. අහලා ඒ අහපු දේ පිළිබඳුව නුවනින් විම සන්ඩෝනි. ආන්නේ නුවනින් විමසීම තුළ තමයි අන්න අපිට ජීවිතේ මේ යථාර්ථය කියනක අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ. එතෝට යෝනිසෝ මනසිකාරයේ අර්ථකීපයක් තියනවා. <clears throat> එකක් යෝනිසෝ මනසිකාරයේ බුදුරජාණන් වන්ස පෙන්න්න ආහාරයක් වගේ. දැන් ආහාරයක් ගත්තොත් තමයි අපි පෝෂණය වෙන්නේ. ආහාර පිළිබඳව අපි කොච්චර දැන උගත්කන් තිබුණත් ආහාර ගබඩා කරගෙන හිටියත් කන්නේ නැත්තං කාදාක්වත් පෝෂණයක් ලැබෙන්නේ නැහැ. ඒවගේ තමයි ජීවිතය පිළිබඳව අපි ධර්මය ගොඩාක් ඉගෙන කියාගෙන හිටියත් කටපාඩං කරගෙන හිටියත් අපි ඒව නුවනින් විමසන් නැත්තං අපේ දෙයක් බවට ඒක පත්වෙන්නේ නැහැ. එනිසා මේ යෝනිසෝමනස කාරය ආහාරයක් වගේ කියෙන ටිකටික කෑවොත් තමයි පෝෂණය වෙන්නේ. ඒවගේම තවත් පැත්තකින් අර්ථයක් තමයි <clears throat> යෝනිසෝමනසකාරය කියල කියන්නේ මේ යමක් විකාශනය කරගෙන බලනවා වගේ. දැන් ලෝකෙ මොන තරන් දේවල් තිබුණත් අපිට විකාශනය වෙන දේතමයි අපිට බලන්න පුළුව. අපිකිම සිින්දු ගොඩාත්තියන චිත්‍රපටි ගොඩාත්තියන. දැ ඒවා එකක්වත් විකාශනය කරගන්න ඇත්තම් පේනවාද. ඒ කිසිවත් පේනෙන ඒකින් එතොට ගෙදර කොච්චර චිත්‍රපටි තිබුණත් අපිට විකාශනය කළ බැලුවත්තමයි හිනායන තැන්වලද අපි හිනාවෙන්නේ අඩන තැන්වලද අඩන්නේ නේද සතුට වෙන තැන්වලද සතුට වෙන්නේ එක විකාශනය කළ බැලුවත්. චිත්‍රපටි තිබූ පමණින්ම ඒක වෙන්නේ නැහැ. ඒ වගේ දැම් බාහිර ලෝකේ විකාශනය කරගන්න දේවලුත් එක තමයි අපි ජීවත්තෙන්. දැන් සමාරයි නිතර විකාශනය කරගන්න දේශපාලන පස්සන. එතකොට තියෙන වනාද නේද. නිතරම ඒවතමයි මනස වැඩ කරන්න නේද. දැන් සමහරය වෙනත් වෙනත් දේවල් ක්‍රීඩා සමහරයට නේද. දැන් ටීවක විකාසනත් තමන් බලන දේන නේද නිතරම තිීන්. ඉති ඒ විදිහට මේ යමක් විකාශනය කරගත්තොත් ඒක අපිට ඒක තමයි අපිට නිතරම පේන්නේ. ආන්න ඒ වගේ මේ යෝනිසු මනසිකාරය <coughs> කියන්නෙත් විකාශනය. විකාශනය කරලා බැලුවොත්තමයි අපිට පේන්නේ නැත්තන් තිබ්බට පේන්නේ නැහැ. දැන් <coughs> සත්‍යය කියන එක බුදුරජාණන් වහන්සේ ලෝකෙ නිර්මාණය කරපය කදද. නෑනෙ නේද. දැම් බුදුරජාණන් වහන්සේ කියනකොට කියන්නේ උප්පාදෝවා තතාගතු තතාගතයන් වහන්සේ ඉපදුනත්. අනුපාදෝවා තතාගත තතාගත වහන්සේ ඉපදුනේ නැත්ත. මේ ලෝකෙ මේ චතුරාර් සත්‍යය පරි සම්පාද ධර්මයන්ගෙන් ටිතාව සාධම්ම ධාතුමයක ලෝකයේ තියෙන දෙයක්. ඒක තමයි තතාගතයන් වහන්සේ අවබෝධ කරගෙන අන්න අනිත් අයට බලන්න කියල පෙන්න්නනවා. ඊට පස්සේ යන්න ඒක දැන් ලෝක උන්වහන්සේ එතොට මේ තියෙන දෙයක් තමයි අපිට පෙන්නන්නේ. එතෝට අපිට බලන්න පුළුවන්ගන්නේ කාටද ඒක විකාශනය කරගන්න අයට තමයි පේන්නේ දැන් ගෙදර තින චිත්‍රපටි විකාශනය කරන ඒව පිළිබඳව දන්නේ අනිත් අයි චිත්‍රපටි තිබට දන්න නේද මොනවද තියන්න කිලව සමහරලාට දන්න ඒ වගේ මේ යථාර්ථය කියනක ලෝක හැමතැනම පේන තියෙන ඒවම මතු කරගන්න කෙනාට තමයි පේන්නේ <clears throat> ඉතින් නිතරම විකාශනය කර කර බලනවා අනංඒ අපිට පේනවා. ඒවගේ මේ පංචුපාදාන ස්කන්දේ තියෙන ආදීනු අන්න බුදුරජාණන් වහන්ස අපිට විකාශනය කරලා බලන්න කියන. තොට ඒ ආදීනු සලකනකොට තමයි අපිට පේන්නේ. එතොට කියනවා උන්වහන්සේ රූපේ පිළිබඳව කියනවටම රූපම් භික්කවේ අනිච්චාති යෝනිසෝ මනසිකරෝත මහණන මේ රූපය අනිත්‍යයි කියලා නුවනින් මෙනෙහි කරන්න. මනසිකාර කරන්න. එතෝට කියෙන සම්ම ප්ඥාය පස්සත. ඒ වගේම මනා නුවනින් දකිින්ද. දැන් යමත් දකිින් දන්න ඒක ආදීනු අපි මනසිකාර කරපු හම තමයි අපිට පේන්නේ. ඒකයි කැන නුවනින් විමසන්න විමසවාට පසිතම යන්න සම්ම ප්ඥාය පස්සත මනානුවනින් ඒක දකිින්ඩ කියලා. ඒකයි මෙතන සැරියුත් මහරහතන් වහන්සේ කියන්න මේ සිල්වත් බිස්සුව විති මේ පංචුපාදානස්කන්ධ ධර්ම තමයි නුවනින් අන්න විමස විමස බලන්ඩ කියන විකාශනය කරගන්න කියන්නේ පංචුපාදානස්කන්ධ ධර්මයම් පිළිබඳව. එතට පංචුපාදානස්කන්ධ ධර්ම පිළිබඳව අපි යම් වැටහිමක් කාටත් තියෙනවා නේද. රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන මේ පහට තමයි පංච උපාදානස්කන්ද කියලා කියන්නේ. ඉදිරියේදී තව විස්තර වසින් කියල දෙන්න පුළුවන්. ඉතින් රූපය කියල කියන්න මේ සතරමහා ධාතුන්ගෙන් හටගත්ත දේට රූපය කියල කියනු. පටවී ආපෝ තේජෝවායෝකින මේ සත්‍රමහා ධාතුන්ගෙන් හටගත්ත දේට තමයි රූපය කියල කියන්නේ. රූපයේ අර්ථය තමයි සීත ඌස්න බඩගින්න පිපාසාදියෙන් වෙනස් වෙලා යන නිසා තමයි මේ රූපය කියල කියන්න. එතොට රූපය නිතරම හටගන්නේ ආහාර හට ගැනීමෙන් තමයි හටගන්න. ආහාර හතරත් තියෙනවා මේ ආහාර හතර තමයි රූපය හටගන්නේ ආහාර නතවීමෙන් මේ රූපය නිරුද්ධ වෙලා යනවා. එතකට රූපේ තියෙන ස්වභාවේ තමයි මේක පෙනගුලක් වගේ. පෙනගුලියක් ලොකුවර පේනුව හැබැයි හරවත් දෙයක් පෙනගුලියේ නෑ. ඒවගේ තමයි රූපය පිළිබඳවත් සාරවත් දෙයක් නැහැ. හැබැයි ලොකුවට පෙනගුලියක් වගේ හොඳ නිර්මාණයක් හැටියට පේනු. මේ ඒක තමයි රූපය ස්වභාවය. ඊළඟට අනිත් එක තමයි වේදනාව. වේදනාව සැපදුක් උපෙක්කා වසයෙන් විඳීම් හටගන්න. <coughs> ඒවා ඇහේ ස්පර්ශය නිසා ඊළඟට කනේ නාසේ දිවේ ස්පර්ශය නිසා තමයි නිතරම අපිට වේදනා හටගන්නේ. ස්පර්ශපත්තියෙන් තමයි නිතරම වේදනා හටගන්න. ඒතට වේදනාව කියන්න දියබුබුලක් වගේ කියනවා. කොච්චර හටගත්තා පවතින දෙයක් නෙවේ වේදනා. ඉතිං ඉළඟට <coughs> සංඥා කියන්න හඳුනා ගැනීම. අපි <clears throat> ඇහෙන් රූප බලල හඳුන ගන්නවා. කනින් සද්ද අහල හඳුන ගන්න. නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කළ ඒව හඳුන ගන්නවා. දිවෙන් රස හඳුන ගන්න. කයෙන් පහස හඳුන ගන්න මනසින් අරමුණු හඳුන ගන්න. එතර මේ සංඥාව කියන්නේ ඇත්ත වගේ පේන එකක්. මිරුංගු වගේ කියල කියන්නේ මිරුංගේ වතුර වගේ පෙනු හැබැයි වතුර නැහැ. මේ සංඥාවත් ඒ වගේ ඇත්ත වගේ පේනුව නමුත් සැබැහැ සත්‍යයක් නැහැ. එතවට සංඥාව නිතරම හටගන්නෙත් ඉස්පර්ශය නිසා. <clears throat> ඊළඟ එක තමයි සංස්කාර. සංස්කාර කියන්නේ චේතනාත්මකව කර්ම සකස්වීමට තමයි සංස්කාර කියල කියන්න. එතවට සංස්කාර <clears throat> හටගන්නෙත් ඉස්පර්ශපත්ති. <clears throat> ඇහෙන් රූප සමුක්වාම ඒ ඔස්සේ අපිට චේතනා පහළ වෙනවා. ඒ විදිට ආයතන ඔස්සේම මේ චේතනා පහළ වෙනවා. එතොට මේ සංස්කාර කියන්නේ බුදුරජාන් වහන්ස පෙන්නන්නේ කෙහෙල් පතුරු ගලෝන වගේ සාරවත් වැඩක් වගේ අරටුවක් හොයාගෙන කරන නමුත් අරටු නෑ කෙහෙල් ගහේ අරටු නෑනේ කොච්චර පොතු ගැලුවත් අරටුවක් හම්බෙන්නේ. ජීවිතෙත් ඒ වගේ තමයි අපි චේතනා පාල කර කර ජීවිතයේ දේවල් කරන නමුත් සාරයක් හරයක් අරටුවක් අපිට ජීවිතේ ලැබෙන්නේ නෑ. තර මේ සංස්කාරත් අර ඉස්පර්සපත්තියෙන් තමයි හටගන්න. එතවට <clears throat> විඤ්ඥානය කියලා කියන්නේ දැන ගැනීමට. අපි ඇහෙන් රූප දැනගන්නවා කනින් සද්ධ දැනගන්න නාසියෙන් ගඳ සුවද ඒ විදිහට මේ ආයතන ඔස්සේ හටගන්න අරමුණු වල ස්වභාවේ බුද්ධවිනීම තමයි විඤ්ඥානය කරන්න. <clears throat> එතොට විඤ්ඥානය හටගන්නේ නාමරූප පත්තිී. විඤ්ඥානයේ ස්වභාවේ තමයි මායාවක් වගේ ගිලකීන. මායූප මංච විඤ්ඥාන විඤ්ඥානයකෙන මැජික් එකක්. මැජික් පෙන්න්නනකොට ඇත්ත වගේ පෙන්නනට ඇත්තක් නැහැ ඇත්ත වගේ පෙන්න්න පුළුවන්ද මැජික් දන්නවන මට මෙතන කුරුල්ලෙක් මවන්ඩ පුල නමුත් කුරුල්ලෙක් මැජික්වලින් මෙවට කුරුල්ලෙක් නැහැ. නමුත් ඒ වගේ පෙන්න්න පුළ ඒ වගේ තමයි විඤ්ඥානයෙන් සකස්වන දේවල් ඇත්ත වගේ පේනුව නමුත් සැබැහැ තත්ත්වයක් නැහැ. මෙන්න මේ පංජුපාදානස්කන්ද ධර්ම පිළිබඳව එහි තියෙන යථා ස්වභාවය අවබෝධ කරගන්න තමයි නුවනින් මේ අනිත්‍ය දුක්ක අනාත්ම ඊළඟට රෝගයක් ගනුවත් තුවාලයක් වසයෙන් විමසලා බලන්න කියනවා. දැම් පංචුපාදානස්කන්දය ගත්තොත් අපිට තියෙන නිත්‍ය සංඥාව රූපය පිළිබඳ වේදනා සංඥා සංකාර් විඤ්ඥානය පිළිබඳව බොහෝ කාලයක් මේක පවතී කියන හැඟීමත් තමයි තිීන්. මේක වෙනස් වෙනවා කියන හැඟීමක් අපිට නැහැ. ඒ නිසා මේක වෙනස් වෙනවා කියන පණිවිඩේ තමයි අපිට දෙන්ඩෝන්. ඒකට තමයි අනිත්‍ය සංඥාවර්ණකට බුදුරජාණන් වහන්සේ කියන්නේ රූපං අනිච්චං වේදනා අනිච්චා සංකාරා අනිච්චා විඤ්ඥානං අනිච්චං ඉති මේසු පංචුපාදානස්කන්දේතු අනිච්චානු පස්සී විහරති. මේ රූපය කියන්නේ වෙනස් වෙලා යන එකක්. එතොට දැන් රූපය කියනකොට අපේ මනසට මේ සතරමහා ධාතුන්ගෙන් හටගත්තු රූපය අරමුණ වින්දුව. ඊළඟට මේක අනිත්‍යය කිය ඒක තියෙන ආදීනු ඇත්තම ඒ විකාශනය කරන්න තොටන්න අපි මේක වෙනස්වෙලා යන දෙයක් කියන දර්ශනය ඇතිකර ගණ්ඩු එක සම්ම ප්ඥායි පස්සතික එක මනානුවනින් දකිින්ඩොක මේක වෙනස් වෙලා යන එකක් කියලා. <clears throat> ඒ විදිහට වේදනාව පිළිබඳුවත්තේමයි වේදනාව අනිත්‍යය කියනකොට මේ විඳීම් කියනෙව වෙනස් වෙලා යනු. සංඥාව අනිත්‍යය කෙනොට මේ හඳුනාගන්න දේවල් වෙනස් වෙලා යනවා. සංස්කාර අනිත්‍යය කියනකොට මේ සකස් චේතනාත්මකෝ සකස් වෙන දේවලුත් වෙනස් වෙලා යනවා. ඊළඟට විඤ්ඥානය අනිත්‍යය කියන්නේ නෙමේ දැනගන්නා දේවලුත් වෙනස් වෙලා යනවා. ඒ විදිහට හිමීට නුවනින් විමසල බලන්ඩ කියලතමයි මෙතනද කියන්න යෝනිසෝ මනසිකාතබා කියන එක නුවනින් විමසල බලන්ඩෝනි අර මංකුල් විකාශනය කරන්ඩෝනි තොර තමයි අපට මේක තියෙන ස්වභාවේ පේන්නේ. ඉතින් නැවත නැවත විකාශනය කරනකට තමයි යන්න ඒක ස්වභාවය අපිට කාලයක් යැනකොට අනනුවනට අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන තුොට පංචුපාදානස්කන්දය පිළිබඳව අපිටන්න නිත්‍යයි කියන මේකත්ති නොනමේ අනිත්‍යයි කියලා සිහි කරන්න සිහි කරන්න ඊට පස්ස අපිටන්න සිහිය පිහිටනවා. මේකෙදී මේ අපි යෝනිසෝමනසිකාරය යෙදනකොට බොහොම මේ හෙමීට තමයි විමසන්නට ඕඩි. දැන් අපේ හිත හරි වේගවත් එකක්. අපිට මේ වගේ දෙයක් හිතන්ඩකිව ගමන් තප්පරින් හිතල දාන්න තමයි සාමාන්‍යෙන් හිතේ හුරුවතියෙන්. මේ වගේ දෙයක් දැන් නමෝ තර්ස කියන්න කිවොත් කියන්නේ හිමිටකින් නොද නිකන් තාලෙට එහෙම. ගොඩක් අඩුවෙන නේද. දැන් කෙනෙකුට නම නමෝතස කියන්න කිවත් ටක්ගාල කියන සිින්දුවක් කියන්න කිවොත් නද. බොහම තාලෙට ලතාවට සාමාන්‍යෙන් කියන ඇති මේ හිතේ ස්වභාවේ. ඒේවගේ දැ මේ දේවල් හිතන්ඩ ගත්තොත් එහෙම බොහොම ඉක්මනට හිතල දානගතියත්තමයි තියෙන්. ඉතින් අර එතකොට මොකද වෙන මේ අර්ථය කියන එක අපේ මනසට යන්න නැහැ. ද අපි කෙනෙකුට යන්ඩ කියන ය වේගෙන් යනවා. අපි හනෝ යනකොට මොකක්ද දැක්කේ. එතට වේගෙන් ගීපු හමකුත් පේන්නේ නෑ. නේද. ඒ වගේ දැ මේවත් සිහි කරන්න කිවත් අපි නිකන් සිහි අර වේගෙන්කරොත් අපිට මොකුත් අන්න අර්ථය කියන එක පේනි නෑ ඒක ස්වභාවය කියන එක පේනි නෑ. ඒ නිසා බොහොම හිමීට තමයි නුවනින් විම සන්ඩෝනි. එතකොට තමයි ඒක තියෙන අර ආදීනුව ස්වරූප මේක වෙනස් වෙනවා කියන එක අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එනිසා බොහොම හෙමිහිට තමයි මේ යෝනිසුමනස්කාරය යෙදෙන්ඩෝන. එතකොට තමයි අන්න අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන නැතන් හිතේවේගෙට කරොත් එහෙම මොකුත් අර්ථය කියනක දාගන්න බෑතොට අර සම්ම ප්ඥාය පස්සත මනානුවනින් දකිින්ද කියන එක බෑ දැන් අපිට අපි කාටහරි දෙනවා මොනොහරි වීඩිය එකක් බලන්න එයා ගිහිල දානවා අර වේගෙන් එතොරමක දෙන්න පේනොත්මකුත් එතොර කියන මේක මුකුත් නෑ නිකන් දගලනවා ටිකක් දැක්ක විතරයි කිය නේද යර හිමීට ඒක දැම්මොත්තමයි රූපරාපුටික පේෙන් ආන්නේ වගේ තමර හිතේවේකට දැම්මුත්තේ මුකුත් අපිට එතර කියන කිසි හිතුවට මුකුත් අවබෝධ වෙන්නේ නේද එහෙම සමහරලාට කියන්නට පුළුවන් එනිසා බොහොම හිමීට තමයි නුවනේ විමසල බලන්නුනේ තොට තමයි මේ අර්ථය කියනක වැටහෙන්. නැත්තන් දැ මේවයින් <clears throat> අපිට අවබෝධ කරගන්න බෑන කිව්වා නේද දැම් මේ දේශනාවල තියන මේ විදිහට කරන්න කියලා නමුත් අපිට කරගන්න බැරිවෙනවා. එතොට මේ නේද දැන් කියන සිල්වත් බිස්ුව මේ විදිරකර සෝතා පන්න වෙනවා කියලා. දැන් අපිට නේද දැම් මෙම පාච්චි කරන්න බැරිවෙන්ඩ විදිහන්නේෑන මොනහරි කමයක් තියෙන් දෝන් නේද. දැම් නැත්තම් මේ අවධාරණය කරලා කියන්න නැහැනි දැම් මොනහරි කමවේදයක් අනිවාරෙන් තියෙනු. <clears throat> ඒ නිසානේ මේ කියන් ඊළඟට <clears throat> අනිත්‍ය වසයෙන් ඊට පස්සේ බලන්න කියන දුක්කතු දුකක් වසයෙන් බලන්න කියනවා. අර රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන අන්න දුකක් වස්සයෙන් බලන්ඩ කියන. රූපය දුකක්. එතකොට දුක කියන එක අපි දන්නවන නේද. එතර මේ රූපේ තියන තා කල් අපිට දුක්විඳන්න සිද්ධවෙනවා. වේදනා සංඥා සංකාර විඤ්ඥාන ඒ පහ අන්න ඒ විදිහට නුවනින් විමසන්දකිනවා මේක දුකක් හැටියට. <clears throat> ඊළඟට කියනවා රෝගතු රෝගයක් වසයෙන් බලන්ද කියලා. මෙතන <clears throat> දැන් අපිට මේ සාමාන්‍යයෙන් ලෝකෙ මේ අපි හඳුනාගන්න ඇති දෙයක් හඳුන්නා දෙන්න සාපේෂිත භාවයක් දානවා. ඒ වගේ දෙයක් පෙන්නුම් කරනවා යමක් හඳුනල දෙන්න තේරෙන් නැත්තන් අපි ඒ වගේ තවත් ආදේශනයක් කරනු. ඒ වගේ තමයි දැන් පංජුපාදානස්කන්දය පිළිබඳු අපිට තියෙන් හොඳ සුක සංඥාව අපික සැපක් හැටියට තමයි කොච්චර කිවත් දුකක් හැටියට ලේසියෙන් දාන්ඩ බැහැ. ඒ නිසා දැන් පාලියෙන් <coughs> රෝගතෝ කියලා තෝත්ප්‍රත්තිය ගැන වගේ කියන එකයි. මේ වගේ කියන එක පෙන්න්නනතුමයි තෝත්ප්‍රත්තිය දානය. රෝගයක් වගේ බලන්න කියන. තැන් රෝගයේ ස්වරූපය දන්නවා නේද. රෝගයේ ස්වරූපය අපි දන්නවා. ආනේ රෝගය ස්වරූපේ දාන්ට කියන පංචුපාදානස්කන්දයට දැමංකිවනේ හඳුනා ගන්න ඇති දෙයක් හඳුනව දෙන්න තවත් සාපේසිත දෙයක් අපි පෙන්න්න නොපිකිමු දැන් ඇපල් වගේ දෙයක් අපි හඳුන්නල දෙනවා කෙනෙකුට ඇපල් ගෙඩිය වගේ දෙයක් ගැන විස්තර කරන්න දැ යට තේරෙන්නේ තොට අපිමකද කියන්න ඇපල් වගේ කියන එතකට අන්න තක්ගාල එනම් ඇපල් රද ඇපල් පාට නේද ඔක්කොමටි කරගෙඩියට දාලබ එයා එනම් හරි ඇපල් වගේ නඟ තොට ඇපල් කණ්ඩ කැමිති නම් අන්න කැමැති ඇපල් වලට කැමති නැත අපපු එතොට අයහන්නෙත් නෑ සමහට නේද. දැන් දැකලත් නෑ මුකුත් නැහැ නමුත් ඒ සරූපෙ දාලකිවේ ගමන් තක්ගල් අපි හඳු හඳුනගන්න. නමුත් මුලින්කිවට තේරෙන්නේ නැහැ. නමුත් අර ඒ වගේ දෙයක් කියලකිව ගමන් අපි යන්න තේරුම් ගන්න. ඒ වගේ තමයි මේ තැම් පුද්ජලය හඳුන්නා දෙනකොටත් එහෙමයි. සමාර්කෙනෙක් ගැන අපි කියන තොට තේරෙන්නේ යට තොට අපි කියන හවලා වගේ කියලා. දැන් දේවදත්ත හාමුදුරුවගේ කිවොත්තේම ආයනම් වැෛර බැඳගෙන සංසාරය ආපු කෙනෙත් තමයි කියලා ටක්ගාල හඳුන <laughs> ගන්න නේද. ඇර සාපේසිත කෙනෙ දපු ගන් එයාගේ සුරුපෙන් අපි අරය දාන තොට යාගේ විදිර තමයි හඳුනගන්න. ඒවගේ තමයි මේ පංචුපාදහස්කන්දය පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ මේ පෙන්නන්නේ <clears throat> අපිට තේරෙන නැහැ දැන් මේක බොහෝ කාලයක් සුක සංඥාවෙන් පාච්චි කරන අප හින්ද ලේසියෙන් කියල දුන්න තේරෙන්නේ එනි සතමයි අර අපි දන්න දේක සරූපය ආරූට කරන්න කි නොමේකට ඒක රෝගතු රෝගයක් වසෙන් පරද රෝගයක් ස්වරූපය දන්නද. රෝග ස්වරූපය දන්නවා දැ රෝගයක් තිබ්බත්මකද හැමදාම තියෙන්නේ. විඳවන්ඩ තමයි තියෙන්නේ රෝගය කියන විඳවන එකක්. එතොට රූපේ රෝගයක් වගේ නම් රූපයමකක්ද. රූපයක් විඳවන එකක්. වේදනාව රෝගයක් නොමකද වෙන්නේ. තිනතාක්කල් විඳවන්ඩ තමයි තියෙන්නේ. සංඥාව රෝගයක් වගේ බලනකටමක දෙන්න අන්න විඳවන දෙයක්. සංස්කාර රෝගයක් වසෙන් බලනකට අන්න විඳවන දෙයක්. විඤ්ඥානය රෝගයක් හැටියට බලනකට අන්න විඳන දෙයක් එතර මේ පංචුපාදානස්කන්ද රෝගයක් කියලා කියනකොට අන්න අපි දන්න මේ පංචුපාදානස්කන්දේ තිනතාක් කල් මට එහෙනම් ජරාමරණ සෝක පරිදේව දුක්දුන්නම් තමයි විඳවන්න තිීන්. එතොට අන්න අර දන්න දේක ස්වරූපේ දාල බැලූහම අන්න අපේ හිතේ ඒ විදිට ආදීනව සලකනකොට අන්න මේ පිළිබඳවමකක් දැතිවෙන්නේ. කලකිරීමක් තමයි ඇතිවෙන්නේ. රෝගයක් තිබොත් රෝග තියාගන්න කැමතිද කෝටියක් දුන්නක් කැමතිද. රෝගයක් තියනකොට හොඳ ගයක් හදල දෙන්න රෝග තියාගන්න කිවත් කැමතිද. නෑන නේද කෝටි එපා කිය ඒ වගේ තමයි ජීවිතයේ අපි ජීවත්වෙන ලෝක මොන තරන් සුන්දර දේවල් තිබුණත් මේ පංචුපාදානස්කන්දය රෝගයක් වුණොත් තන්න ටක්ගාල මේකේ <coughs> පවත්වන්න කැමතින මේක නිදහස්සෙන්ට තමයි එතකොට කැමති වෙන්නේ. තේවිදිහට ඒකයි මේ දන්න දේක ස්වරූපය දාලා පලන්ද කියන. එතොට භාවනාවකසින් අපි කරනකොට හිමේ බොහොම සිහ පීටවාගෙන මේ රූපය කියන රෝගයක් එතොට අපිට අර්ථය එන්නොට මේ රූපය තිනතාකල් විඳ වන්න සිද්ධ වෙන්න. අර විකාශනය කළ යන යෝනිස්ෝ මනසිකරද සම්ම පඥ්ඥායි පස්සතිකෙන නුවනින් දකිින්ටකන ඒතමයි මේක තිීනතාකල් මට විඳවන්න සිද්ධ වෙන. වේදනාව රෝගයක් කියන විඳීම් පවතින තාක්කල් විඳවන්න තමයි. ඒ විදිහට අර පහාම නුවනින් විමසල බලන්න පුළුව. <clears throat> ඊළඟට <clears throat> ගණ්ඩතු ගණඩුවක් වසයෙන් බලන්ද කියන දැන් සරීරයේ <clears throat> අපේ හැදෙනවන වන නේද. ද වනයක් තියනකොට මොකද වෙන්න පෑරි පෑරි නිතරම පීඩාමිඳින්ද සිද්ධයනවා. වනයක් තියනතාක්කල් විසර ගෙඩියක් එහෙම තියෙන තාක්කල් ඇතුළෙන් හොඳ ඇදුන්දිදී අපිට පුදුම පීඩාවත් දෙන්නේ. අන්න ඒ ඒ ස්වරූපය තමයි මේ පංචුපාදානස්කන්දයත් බලන්ඩකිනවා. රූපවේදනා සංඥා සංකාර තියන තාක්කල් මේ ගණුවක් පවතිනව වගේ අපිට විවිධාකාර පීඩාවල්ලට මේ රූපය මුල් කරගෙන විඳීම් මුල් කරගෙන ද වේදනහෙම හොඳට මැදුන් දෙනවන නේද චිත්ත පීඩාපුහම නේද පෑරි පෑරි නේද හැම අරමුණක්ම කණ්ඩ කතා කරත් සමහරලාට නේද ඒවත් එක්කත් ගැටෙන ඒතරමට රිදුන් දෙනවා හිත. හිත ඒ විදිහෙට අන්න දකිින්ට කියන මේ පංචුපාදානස්කන්දය පවතින මේ විසර ගෙඩියක් පවතින වගේ අන්න තමන්ට බොහෝ කාලයක් ජරාමරණ සෝක පරිදේව දුක්දම්නස් වසයෙන් කායික මානසික පීඩා සන්තාප වසෙන් බොහෝ දුක්විඳන්න සිද්ධ වෙනවා. ඉතිං අන්නේ විදිහට රූපය මේ ගඩුවක් හැටියට බලන්ඩ කියලා. වේදනා සංඥා සංකාරත් අන්නේ විදිහයට. ඊළඟට සල්ලතෝ කියන හුලක් හැටියට බලන්ඩ කියන. දැන් අපිට මේ උලක් ඇනිල තියෙනවාන. ඒ උල ඇන්ල තින තාකල් සැපයත්ති නොද. නැහැනෙ දැන් කට්ටක් කැනුනම් හොඳටම ඇති නේද. කට්ට ගලවනකං ලේසි නෑ නේද. චූටි කට්ටක් ඇනුනත් නේද. ඒ ඇන්ල තිනතාකල් පුදුම බීඩාවක් විඳින්න සිද්ධ වෙනු. යාන්න ඒවගේ මේ පංචපාදානස්කන්ධයක් උලක් වසයෙන් දකිනතර මේ පංචපාදානස්කන්දය පවතින තාක්කල් අන්න උලක් ඇන්ල වගේ පීඩාවක්මයි විඳින්ට තියෙන්නේ. ජරා මරණ සෝක පරිදේව දුක්දොක් නැස්වලට ලක්වෙන මේ පංචපාදානස්කන්ධයක් පවතින තාක්කල්ම. එනිසා හුලක් හැටියට අන්න දකිින්ඩකෙන එකත් අන්න නුවනින් විම සඳුර්මී රූපය කියන්න හුලක්. වේදනාව උලක්. එතොට අර අර්ථය තම එන්න මේක තියනතාකල්ලට පීඩා විදිින්ට තියන්නේ. රූපේ පවතින තාක්කත්. ඒ විදිහට අන්න නුවනින් විමසල බලන්න කියන. ඉළඟට <clears throat> අගතෝ කියන පීඩාකාරී දෙයක් හැටියට පංචුපාදානස්කන්දය බලන්ඩ කියනවා. මොනවරි පීඩාකාරි දෙයක් තිනන ඒ පීඩාව තියෙනකං අපිට සැනසිල්ලක් නෑ සතුටක් නෑ ආන්නේ වගේ මේ පංචුපාදානස්කන්ධයක් පීඩාකාරි දෙයක් හැටියට දකිින්ට කියන. ඊළඟට ආබාධතෝ කියන්නේ ආබාධයක් හැටියට දකිින්ට කියෙන ද අතක් අකුලක් කැඩල තින තාක්කල් මේ අපිට සැනසීමත්තිය නොද. ඒක සුව වෙනකං නිතරම අපිට පීඩාකාරි ජීවිතයක් තමයි තියෙන්. සාරිරික වසයෙන් සුව පහසුකමක් නෑ. ඒ ආබාධයෙන් නිදහස් වෙනකම්ම පීඩාවින් ඉඳ තියෙන්. ඒවගේ තමයි පංචුපාදානස්කන්ධයක් පවතින තාකල් මේ ආබාධයකට අතක් අකුලක් පයක් කැරන වගේ තමයි. ඒකෙන් නිදහස් වෙනකං අපිට සුව පහසු භාවයක් නෑ. නිති එනිසා මේක ආබාධයක් හැටියට දකිින්ද කියනවා. ඒවගේ ස්වරූප අපි දන්නවා. ඉතියානේ ස්වරූපයෙන් මේ පංචුපාදානස්කන්දය දිහා බලන්න කියන. <clears throat> අනිත්තක තමයි පරතු අනුන් සතු දෙයක් හැටියට දකිින්ද කියනවා. දැන් අනුන් සතු දෙයක් දැ අපිට ඕනිදියට පාලනය කරන්න පුළුවන්ද. අනුන් සතු දේවල් වලින් ජීවත්වෙන ඕන අපිට ඕනිදියට පරිහරණය කරන්න පාලනය කරන්න පුළුවන්කමක් නෑ. අනුන් සතු දේවල් අපිට ඕනිදිහට පරිහරණය කරන්න බෑ පංචුපාදානස්කන්ධයක් තේ වගේ. අපිට ඕන විදියට පරිහරණය කරන්න බෑ. දැරූපය අපේ නම් අපිට ඕනිදිට පාචි කරන්න පුළුවන් නේද. දැම් සැපදුක් විඳීම් හටගන්න දැ අපි නං අපිට ඕන විදියට සැපවේදන හැමදාම් පවත්තගෙන ඉන්න පුළුවන්. නේද අප සතුනම්. ඒකයි මේ පංචුපාදානස්කන්දය අනුන් සතු දෙයක් හැටියට දකිින්ඩ කියනද අනුන් සතු දේවල් ඒ නීතිට අනුව කටයුතු කරනු ඇරෙන්ට අපිට ඕන විදිහට පුළුවන්කමක් නෑ පරිහරණය කරාට ඒ නීතිට අනුව තමයි වැඩ කරන්න ති අපිට ඕන ඉදිට වැඩ කරන්න බැහැ ද අනුන්ගේ රට අපි ජීවත්වෙනවා ද අපේ රටේ වගේ අයිතිවාසිකන් කතා කරන්න පුලන්ද <laughs> මේ නේද බෑන නේද නීතියානුකූලෝම ජීවත්වෙනවා කිසි දෙයක් අපට ඕන ඉදියට හැකියවල් තිබුණ සමහරලාට කරගණ්ඩ බෑ. මොකද අපේ නොවන නිසා. <coughs> ආන්නේ වගේතම පංචුපාදානස්කන්ධයක් අපට අයත් නොවන දෙයක්. ඒ නිසා අනුන් සතු දෙයක් හැටියට නිතරම දකිින්ද කියනව බුදුරජාන් වහන්සේ. එතට අනුන් සතු දෙයක් හැටියට දකිනකොට අන්න මේ පංචුපාදානස්කන්දය පිළිබඳව තියෙන මගේ කියන අන්න හැඟීම මගේ කියන දෘෂ්ටිය අපෙන් ගැලවිලා යනු. <coughs> ඊළඟට පලෝකතෝ හැඩිල බිඳිල යන දෙයක් හැටියට දකිින්ට කියනු. දැන් වහා බිඳින සුළු දෙයක් අපි විශ්වාසනීය තත්ත්වයකින් පරිහරණය කරනවාද. අපිකින් බිත්තරයක් එහෙම බෑක එක දානනකොට විශ්වාසයකින්ද ගෙන්නේ. නෑන නේද ගේනකන් සුවරණෑ නේද කොයි වෙලේ බිඳිල යයිද දන්නේ නැහැ. දැම් මැටි භාජනයක් ඒවගේ දේවල් අපි ලොකු බලාපොරොත්තුව ලොකු විශ්වාසයකින් කටයුතු කරන්නේ නැහැ. කොයි වෙලේද දන්නේ නෑවා වෙනස් වෙලෑම ඒවගේ තමයි මේ පංචුපාදානස්කන්දය දකිින්දකින ඒවගේ ඉක්මනින් බිඳල යන දෙයක්. අපිට විශ්වාසයකින් ස්තීරත්වයකින් පරිහරණය කරන්න පුළුවන් එකක් නෙවේ. දැන් සමස්තයක් වසෙන් ජීවිතයද ගත්තොත්තම ඉක්මනින් කොයි වෙලේ මැල්ලේ දන්න. මේ කොයි වෙලේ මේ ජීවිතය විනාශ වෙලා යයිත් දන්න. ඒවගේම එකක් එකක් ගත්තත් එහෙමයි දැම් වේදනාහෙම ගත්තන් දියබුබුලු වගේ බිඳි බිඳි යනු අපිට පුළුවන්කමක් නෑ එකක්වත් පවත්වන්න. ඒ නිසා මේ පංචුපාදානස්කන්දයන්න මේ බිඳිල යන දේවල් හැටියට බලන්ඩ කියන. එතෝට මේ රූපය කියන බිඳිල යන දෙයක් එතොට දකිින් ොඩ මේක ස්තීර නැහැ. ඉළඟට වේදනා මේ බිඳිල යන දෙයක් එතොට දකිින් ොට මේ දීබ්ලක්කෝගේ පවත්වන්න පුළුවන් දෙයක් නෙවේ හටගන්න විඳීම. <clears throat> හේතු හට ගැනීමෙන් හටගන්න හේතු නැතිවීමේ නැතිවිලෑනු. <clears throat> ඊළඟට සංඥා සංකාර්විඤ්ඥාන ඒ විද්දිහට අන්න බලන්න පුළුවන්. <clears throat> අපි මකද බිඳිලයන දේවල්වල ස්වරූපය දන්. විශ්වාසයකින් අපි පරිහරණය කරන්න ඒ වගේ පංචුපාදානස්කන්ධයක් අන්න වහා බිඳෙන සුළු දෙයක් හැටියට දකිින්ඩ කියන. ඊළඟට සුඥ්ඥතු හිස් වසයෙන් බලන්ඩ කියලා. දැන් සුඥතය කියලා කියන්නේ මේ ගොඩාක් මතවාදයට පත්වුණු වචනය. තැන් සුඥතය කියනක බුදුරජාණන් වහන්සේ තෝරල තියෙන්නේ දැන් සුඥතකනොට හිස් කියලන අපිට තේරෙන නේද. හිස් කියනකට සමට මොකුත් නැති විවිධ අදහස් එන්න පුළුවන්. දැන් සුඥත වසයෙන් බලන්න බුදුරජාණන් සුගන්නල තියෙන්නේ රූපය ගැන කියනකොට රූප ගැන කියනකොට කියනවා සුඥ්ඥත මිදං අත්තේනවා අත්තනීයංවා. මේක හිස්සල තියෙනමකෙන්ද අත්තේනවා තමාකයා හෝ තමාට අයත් කියන අය ස්වරූපයෙන් තමයි මේ රූපය හිස්සලතිය. රූපේ තිල තියෙන හිස්සභාවය තමා තමා කියල හෝ තමාට අයත් කියන දෙයින් තම හිස්වලතිය. එනිසා අන්න ඒ විදිර තමයි බලන්න මේ රූපය සුඥතය කියල මේ රූපේ හිස් දෙයක් කියල කැනෙ මගේ කියල හෝ මට අයත් කියන දෙයින් හිස්. මේ රූපය. එහෙම අයිතියක් රූපය තුළ නැහැ. එති ඒ ස්වභාවෙන් තමයි බලන්ඩෝන්. <clears throat> එතකට තමයි නියම අර්ථය මනසට යන්න මේ රූපය තුළ අත්තේනවා තමා කියා හෝ අත්තනීයන් තමාට අයත් කියල දෙයක් නෑ නිසා එත ඒ ස්වරූපයෙන් තමයි මේ රූපය හිස්. ඊළඟට පංචුපාදානස්කන්දය පිළිබඳව ඒ විදිහටත් අන්න යෝනු සෝමනසිකාරය යෙදෙන්න්න පුළුවන්. ඊළඟට අනිත් එක තමයි අනත්තතු. අනාත්ම වසයෙන් බලන්න පුළුවන්. අනාත්මය කියල කියන්න අපිට පාලනය කරන්න අයිතියක් නෑ. පාලනය කිරීමේ හැකියාවක් නෑ. බුදුරජාණන් වහන්සේ අර්ථවසයෙන්ම අනත්ත ලක්කන සූත්‍රයේ දේශනා කර. රූපංච හිදම් භික්කවේ අත්තා අභවිස්ස. මහනනි මේ රූපය ආත්මයක් වූවේ නම්. ලබ්බේතත රූපේ මේ රූපේ ලබන්න පුළුවන්. ඒවම් මේ හෝතු මෙහෙම වෙන්න. ඒවම්මා අහෝසි මෙහෙමනම් වෙන්ඩ එපා කියලා අන්න පාලනයක් කරන්න පුළුවන් කියන. තමාගේ දෙයක් වුණානන් තමන්ටෝ නිදියට හසුරුවන්ඩ පුළුවන්. යස්මාචකෝ නමුත් මහණනි මේ රූපය කියැන අනත්තා. තමාට අයිතියක් නෑ එනිසා නැත ලබ්බති රූපේ රූපේ ලබන්න බෑකිනවා. ඒවම් මේ හෝතු මෙහෙම වෙන්න ඒවම් මහෝසු මෙහෙම වෙන්න එපා කියලා ලබන්න බෑකින දැන් අපිට ලබන්න බෑන නේද. දැ අපේ රූපේ වෙනස් වෙලා තින දැ පුළුවන්ද ලබන්ඩ මේ තත්ත්වවත් තියෙන්ට කියලා ෆොඩ්ඩක් නේද දැන්තිීන තත්ත්වවත් රඳවාගන්න අපිට පුළුවන්ද පාලනය කරන්න. පුළුවන්කමක් නැහැ අන්න. මොකද අපිට අයිතියක් නැහැ. ආනේ එතොට අනාත්මය කියලා කියලා කියන්නේ අපිට ඕන විදිහට පාලනය කරන්න බැහැ. ඒක තමයි සාමාන්‍යෙන් අර්ථය දාගණ්ඩෝන. හිතේ එතොට අන රූපය බලන්ඩකින් අනාත්ම වසයෙන් තමන්ට පාලනය කරන්න පැරිදියක්. ඒ විදිහටන්න ආදීනුව සලකන්ඩ කියනවා. එතවට රූපය පිළිබඳව මමේමාගේ මට අයිති කියන පළමීම තින දෘෂ්ටිගතවීම නැතිවිලෑන. ඊට පස්ස තමන් ඒ පිළිබඳව අස්මිමාන්‍යයේ අපිට රහත් වෙනකොට නැතිකරගන්න පුළුවන්. මේ විදිහට <clears throat> මෙන්න මේ පංචපාදානස් කන්ද ධර්ම පිළිබඳව සාරිපුත් මහරහතන් වහන්සේ කියනවා සිල්වත් බිස්ව විසින් අන්න ඒ විදිහට යෝන් සෝමන්සකාරය යෙදෙන්ට. මේක ඔක්කෝම නැතත් තමතමන්ට හොඳට හිතට කාවදින දෙයක් ඇරගෙන අන්න නුවනින් විමසන්න පුළුවන් එතකොට කාලයක් මේදේ පුරුදු කරනකොට අන්න අපි බලාපොරොත්තියෙන ජීවිතයේ අපි තුළ තියෙන වැරදි හැඟීම ඒ තමයි අපි නිත්‍ය සංඥාවන්නේ සුක සංඥාවේ ආත්ම සංඥාව තුළ අපි ජීවත්වෙන්නේ අන්නේ නිත්‍ය සුක ආත්ම කියන ඒ සංඥාව අයින් වෙලාපිට මේක අනිත්‍ය දෙයක් දුකක් අනාත්ම දෙයක් හැටියට අන්න අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතිං අරිහත්වය දක්වාම මේක තමයි රහත් වනාට පස්සෙත් භාවනාවසයෙන් කරනවනත් ඒත් මේ කරන්න හැබැයි ඒ යමක් අවබෝධ කරගන්න කරනවා නෙවේ දිට්ට දම්ම සුකවිවරණය සඳහා තමයි රහතන් වහන්සල මේවා පුරුදු කරන්න. <clears throat> ඉති ඒ නිසා මෙන්න මේ පංචපාදානස්කන්දේ ආදීනුව අපිටත් පුළුවන් පොඩ්ඩක් විකාශනය කරලා බලන්ඩ. එතෝට කාලයක් යැනකොට වැටහීමක් ඇත්වෙයි චිත්‍රපටියක් වුණත් සමහට පලවෙනි බලන්නකොට මුකුත් සමහට්ට තේරෙන්නේ නේද. දෙතුන් වතාවක් බලන්නකොට තමයි ඇතුලේ තියෙන දේවල් නේද නලු නිියන්ගේ තියෙන චරිතලක්ෂ ඔක්කොම කියන්න පුළුවන් ටික දවසක් බැලුවහම්. පලවෙනි දවස වැඩිය තේරෙන්නේ වගේ තමයි මේකත් නියම අර්ථ අපිට <clears throat> අවබෝධ වෙන්න කාලයක් පුරුදු කරනකොට ඇත්තටම අර්ථ අවබෝධ කරගන්න පුළුවන් එනිසා <clears throat> නුවනින් විමසමින් අර නුවනින් යුතුව එක දකිින් ඕෝනි එතකොට තමයි අපිට මේක අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ තේ නිසා කැමති අයට මේ තමන්ට <clears throat> වැටහෙන හිතට කාවදින දෙයකින් මේවා වරින් වර භාවනා කරන අවස්ථාවලදී පුරුදු කරන්න පුළුවන් එතවට අන්න අපි බලාපොරොත්තු වෙන ඒ මාර්ගඵල අපිට මේ ජීවිතය හෝ යම් දවසක අපිට අවබෝධ කරගන්න හැකියාව තියෙනවා අපේ ඉන්ද්‍රිය ධර්මය වැඩට අනුව. තැම් පස්න තියෙනවනම් අහන්ඩපු. ඔ. යවන කාලේදී කොච්චරවත් නිකන් හිතෙන්නේ නැහැ මතෝ වෙන්නේ නැහැ. ඔව්. ඒකනේ ඒකට කියන්නේ මදේ කියලා. ඔව්. දැන් මත්තලා ඉන්න කාලේ දන්නේ නැනේ වෙරි වෙලා ඉන්නවා කියලා නේද? වෙරි වෙලා ඉන්න කරන කතා කරන භාෂාව වැරදුනා කියලා දන්නේ නේද? ඈ හිතුම් පැතුම් වැරදුනායි, චර්යා රටා වැරදුනායි කියලා මත්තලා ඉන්න තාක්කල් දන්නේ නැහැ. පොඩ්ඩක් එරි හඳුනාම තමයි ගිහිල්ලා සමාව ගන්න ඒ වෙලාවේ පොඩ්ඩක් වැඩි වෙලා හිටියේ කියලා. ඒ වගේ තම ජීවිතෙත් අර සුන්දරත්වය තියනකට ඒකින් අපේ ජීවිතය ඇත්තටම මත්තෙන ඒකින් පොඩ්ඩක් මේ වෙනකොට තමයි අන්න තේරෙන් ඒකයි. දැම් හරියටම අපි මත්ගතය නැතුවන හම තමයි අපි කොච්චර මේ ජීවිතයට මුලාවෙලා තිය නොද කියලා අපිට හොඳර සී ආපදාක තමයි පේන්නේ දැන් සෝතා පන්න වනහම එහම තමයි හොඳටම තේරෙන්නේ අර ඒ සූත්‍රයත්කිව අර නෙත් මේ පෙරේතතු කොද කියප එක මේ අර අන්ද කෙනෙකුට වස්ත්‍රයක් ඇඳක නිදල මේ සුදු වස්ත්‍රයක් කියලා ඇස් ඇරනකොට තමයි ලොකු කලකිරීමක් ඇති ඒ වගේ කියන පංචුපාදානස්කන්දය පිළිබඳව යථාර්ථය අවබෝධනකොට තමයි මේ පංචුපාදානස්කන්දයට මන් මිත්‍රකල් වංචා කරා නේද කියලා ලොකු කලකිරීමක් ඇතිවෙනවා කියන. ඉති ඒ නිසා අපිට සාමාන්‍යෙන් කෙලෙස්වලින් දැන් අපේ මනස මුතුවෙල තියහිද දැන් අපි මුතුවෙල ඉන්නවා කියලා අපිට තේරුමක් නැහැ ඒකින් නිදහසච්ච දාග තමයි තවත් හොඳටම වැටහෙන්නේ. <coughs> යවන මදේ ජීවිත මද ආරෝග්‍ය මද තවත් ඉතින් ගොඩ දී නොඉතින් කෙරවරක් මනෑ කෙලෙස්ති නොක්කෝටම තියනවා <coughs> ජීවිතයක දේවල් තිනට ඒකක් එකක් ගාන මත්තේ නොති ඒ පිළිබඳව කැනේ ඕනාට වැඩි හිතන ගේපම ඒ ස්වභාවෙන් අපි මුතුවෙන ඒකයි ආනාපානසති භාවනා කරන ගමන් මොන අවස්ථාවකදද මේ පටිපදාස්කන්ධයේ අනිත්‍ය අනන්ත වශයෙන් බලන්නේ මොන අවස්ථාවකද ආනාපානසති කරන ගමන් බුදුරජාණන් වහන්සේ ගොඩක් පෙන්වලා තියෙන දැන් අපි ධ්‍යාන වලට පත් වෙනවනේ පළවෙනි දෙවෙනි තුන්වෙනි ධ්‍යාන ඊළඟට මේ අරූපාවච්ච දක්වා පෙන්නනවා මේ ඒ පළවෙනි දිහානය ලැබුවට පස්සේ මේ දිහානය <clears throat> කියලා කියන්නෙත් පංචුපාදානස්කන්දය. දිහාන කියන්නේ පංචුපාදානස්කන්දෙක් ආනේ දිහාන පංචුපාදානස්කන්දයක් හැටිට හඳුන්නාගෙන ඒකත් අන්න මේ විදිහට බලන්ඩ කියලා ගොඩාත් තැන්වල දේශනා කරනවා. ඒ ආදීන සලකළ ඊට පස්ස කියනවා තේසං චිත්තම් පටිවාපෙත්වා ඒකෙන් හිත අයින් කරගෙන අමතාය ධාතුවා චිත්තං උප සංහරති නිවනේ හිත පිහිටුවන්ට කියන. දැන් ආදීනුව සලකළ ඊට පස්සේ නිවන හිත පිහිටුවන්ට කියනවා ඒතන් සන්තං ඒතම් පනීතං යදිදං සබ සංකාර සමතු සබ්භූපති පටිනිස්සක්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං කියලන්න අත්තැරීම පිළිබඳව අන්න සාන්තපනීත වසයෙන් හිතන්ට කියනවා. ඉතේ විදිහට මේ පලවෙනි ධ්‍යානඉදල විඤ්ඥානංචායතනය දක්වාම පුළුවන් නේව සංඥානා සංඥායතනය ඒක නැගී සිටල තමයි වඩන්ඩ කියලා සඳහන් වෙන්නේ. <clears throat> අනිත් එවයි දිහානවලට පත්තල ඒ දිහාන සිත කියන්නේ මේ පංචපාදානස්කන්ධයක් හැටියට දැකල ඒක මේ ඒ පංචපාදානස්කන්දය අනිත්‍ය දෙයක් රෝගයක් ගඩුවත් තුවාලයක් හැටියට ආදීනු හිතලා ඊට පස් යන්න නිර්වාණයට හිත පිහිටවන්ඩ කෙන තේ සංචිත්තම් පටිවාපත ඒකින් හිත වලක් කලා අමතා ජාතුවත් චිත්තං උපසංහරති සිත පිහිටවන්ඩ කියනවා අන්න නිවන නිවීම අතහැරීම් පිණිස ඒක තමයි ඒතන් සන්තම් මේක තමයි සාන්ත මේක තමයි ප්‍රන දේනම් එනම් යදිදන් සබ්බ සංකාර සමතු සීලු සංස්කාරයන් සංසිදුරු සබ්බූපදි පටිනිසක්ගෝ සීලු උපදීන් අත්හැරුණු තන්නක්හයෝ තන්නාව ශේවුණු විරාගෝ ඇල්ම <clears throat> දුරුකරපු නිරෝධෝ ඇල්ම නිරුද්ධ කරපු නිබ්භානං නිවීම තමයි සාන්තපනීත දේ හැටියට අන්න <clears throat> නිරෝධ සංඥා විරාග සංඥා හැටියට භාවනා කරන්න කියලා ගොඩා සූත්‍රවල සඳහන් වෙන. ඥාන ලබන්න කලින් කෙනෙකුට ඔය භාවනා කරන්න පුළුවන් නේද? නිකන් අනිත්‍ය භාවනා ඕ පුළම් පුලයි මේක තියන්න එහෙමන මේක තියෙන්නේ එහෙම තමයි. මේක මේ ධ්‍යාන ලබන්න ඇතුව සාමාන්‍යයෙන් අපි පංචුපාදානස්කන්දය කියන එක අපි දන්නවා සාමාන්‍යෙන් ඒක අරමුණු කරගෙන පුළුවන්. ඒ දිහන නොලබ කෙනෙකුට මේක කරන්න පුළන් දෙහන ලැබුවත් ඉතින් පහසුයි. මංකිවේ ඇර ඇවිදින කෙනෙකුට පනිවිට කියන්න ගියොට්ටියක් අමාරය නතර කරලා කියන්න ගියොත් ටිකල් ලේසි හිත තැන්පත් කරගෙන කරන්න කරොත් ටිකල් ලේසි නමුත් හරියටම දිහන් හොඳටම පිහිටන්නේ අනාගාමි අයට එහෙම තමයි ඒ අයගේ ස්තීරුම් පිහිට අනිත් අය උපදෝ ගත්තත් බොහොම අපාසි පවත්තන්න නිතරම දිහාන කියනක පිරිහෙනව ඉක්මනට අපිට තියෙන පුළුවන්තරන් සමාධයට හිත පත් කරලා මේ ආදීනු මේ ජීවිතය මේ පංචිපාදානස්කන්දය මෙව කරන්න එතකොට තමයි ඒ නීවරණ යටපත් පෙච් වෙලාවක මේ ධර්මය අවබෝධ කරගන්ඩ හැකියාව තියනන්ති. ධ්‍යානයට එනකොට හිත ලෝකෝත්තර තත්ත්වයට ඒවා ඔක්කොම ලෞකිකයි. ඔව ලෞකික දේවල්තමයි දිහාන කියන්නේ. ඒකන පිරිහෙන්නේ ඒකයි දිහාන ලාබී උඩින් යන අයත් සමාරලාට පිරිහෙනයි. හැබැයි ඒක තියෙන ධර්මතාවය ඇත්තම හිමීට තමයි පාත්තෙන්න්න බීමට බවෙන්ඩපා ඒවා කතා ගොඩාක් ඉස්සර අතීතය සිද්ධි තියෙනවා ඇති දෙහන කැනෙ ස්වනිකෝ සමහට පිරිහිලා යනවා ඇති විසභාගාරම්මණයක් සම්මුක වෙච්චි ගමම්ම අයෝනු සුමනසිකාරයේ දිච්චි ගමන් දිහන පිරිහෙනවා ඇති දැතීතේ ඉතින් අපි දිහාන ලාබීෙන් වෙලා ආසින් ගමන් කරල ඇති ඔක්කොම ඉද්ධිපාත්‍යයාරි පාලා ඉන්න අය මේ දැන්නැති වුණාට ඔය දිහන ලබනවන විධකමවලට දිහන භාවනා තියනවා. ති විධකමවලට මේවා ලබල අභිඥාත් ලබල දැන් දේවදත්තු සාහින්න්සෙත් ලැබුවන නේද. උන්හන්සෙත් ධ්‍යාන අභිඥා ලබල මේ අජාසත්තු කුමාරය ළඟට ගිය නිකමනේ සරපය මවාගෙනගී ඉති හිතුව බුදුරන් වන්සටත් ඇරි බල සම්පන්න කෙනෙක් කියලා. <laughs> බුදුරන් වන්ස නිකම් පයින්නෙන්නේ රජමාලිකාවට. <laughs> දෙවදත්තා හුන්දුරුව ආ උඩිම ජනීලෙන් ඇවිල්ල කාමරේටම ආව. එනකොට මේ මුළු ඇගේම නයි සරීර එතොට බොහම් බය වුණා. ඊට පස් හා බයවෙන්ට පමම් දේවදත්තා හාමුදුරුවකිව. <laughs> ඊට පස්සේ තමයි යන්න එයා පැහැදුන. ඒ විදිහට දිහාන ලබාගෙන හිටියත් කෙලෙස් මතුවන හම යොක්කොම පිරියනවා ඉති බුදුරජාණන් වන්සේ කියනවන දේව දත්තාමුදුරුව ගැන කියනකොට කියනවා මේ කරන්න තියෙන දේ නොකර මේ මේ සාමාන්‍ය දේවල් කරපු නිසා තමයි දේවදත්ත හාමුදුරු පිරිහිමට පත්නේ සමහල්ලාට ඇත්තට විපස්සනාවටල මේ වුණන රහත්තෙන්ටත් හැකියාව තියෙන කෙනෙක්. <laughs> ඒකයි මොකද වෛරේ යටපත් කරගන්න පුළ වෛරේ කියන නිත්‍යය කන්නවෙන්නේ හිතට බුදුරන් වහන්සේ නුරුස්තන වන ගිහින් කිවන ඇයි කියලා <laughs> දකිනකට පොඩ් නේද වහන්ස දකිනකට මට වෛරයක් ඇතිනෝ කියලා කිවන එතට කියීර මෙන්න පටන් ගත්ත තැන <laughs> කියලා නේද අතරින්ට පුළන් ඇත්තට ඒක නිත්‍ය දෙයක් නෙවේ ඇත්තට වෛරය කියන එක ඒක අතහරින්ට පුළුවන්ගේ ඒවගේ අතරය ගුඩ හිටියන බුදුරන් වහන්සේ කාල ති නමුත් <clears throat> එයා <clears throat> මකද කෙරේ අර මේ කෙලෙස් ගතිවලට යටහුණා. මේ බුදුරන් වන්ස් කැන ලාබයෙන් දෙවදත් හාමුදුර යට වුණා ඊළඟට පාප මිත්‍ර ඇසුරෙන් යට වුණා ඒවනි සතමයි පිරිහුණේ කියලා. ලාබ සත්කාරම පිරිහීමට හේතුනා. දැන් දේවදත්ත ස්වාමීන් වහන්සට උදේට දවල්ට දානට කරත්ත පන්සීයක දානනවා ඉතින් ස්වාමිනාසල ගිහිම් බුදුරන් වන්සට කිව මේ කරත්ත පන්සයකින් දැන් දේවදත්ත <laughs> ස්වාමින්නාන්සට මේ අජාසත්ත කුමාරය කෑම වනෝ දිරනස්කෙවයිවට ප්‍රිය කරන්න පයිකිවා. <laughs> කෙහෙල් ගහේ මේ <laughs> වැටෙන්න්නේ මේ හොඳට නෙවේ කිව්ව. කෙල් ගස්සල කංවැරනාව කේල් ගහ විනාසෙනවා කිව්වා. ඉළඟට <clears throat> වෙළඹකට පැටියෙක් හම්බිනෝගයන් හොඳකට නිවේ කිව්වා. මරණය සඳහකින ඒවගේකිව ඔයි ලාභ සත්කාර ලැබෙන්නේ හොඳකටන එයාගේ පිරිහීම පිණිසකිව්ව. ඇති ඒ විදිහට අන්න අර ලාභ සත්කාර කීතිපන් සංසාවලට යටවන නිසා අන්න දියුණු කරන්න පුළන් මේක නැතිවුණ. හිත ඒ නිසා දේවදත ස්වාමන්ස ගැන කියනකොටත් බුදුරන් වන්ස කියනෝ මේ <coughs> වාලක්ග කොට කැන අස්ලොමත් තරං හොඳ දෙයක් තියනතාකල් දේවදත්තු ස්වාමනන් සපායනවා කියලා කිවෙනැකින. ඒත් නැතිවුණත් දා තමයි කිවේ අපායිකෝ නේරෙක්කෝ අපායන්න නියත වසෙන් අතේ කිච්ච කියනකරු මේ ආය පිලිස පිළියමක් කරගන්න බැරි කෙනෙක් හැටියට ප්‍රකාශ කරේ අර හොඳයි කියන දේ ගෑවිලවත් නැති වුණට පස්සකින. හොඳයි කියන කර අසුලමත්තරංගත් පෙන් නැතිවුණට පස්සකිනවා කිවේ. එත ඒනිසාර අඩු පහඩු තිබනට උන්හන්සට උනත් බුදුරන්ස කියන මේ කළ යුතු දේ කරන්න ඔය තත්ව වෙන්නෑ කිය. <laughs> සමල්ලාට ඇතටම රහත්තෙන්ට තිබුණු. <laughs> මොකද දැන් අභිඥාත් ලබපු කෙනෙක් නැති. අනි පැත්තට හැරවන හරි. <laughs> එතට දැන් අපිට මේ පොඩි සමාධයක් වක් බෑනේ තැන් අච්චර දියුණු කරා කියැන කොච්චර පබල හිතත් දෙතින් නේද බැලුහම. දැපි කොහොමද කොච්චර හමාරෙන් දබි මේ පොඩ්ඩක් කරගන්න නේද අපිට එම තිබුණ නම් කිලෙත නන එනම් හොඳයි මේ අද දිනේදත් ඉතාම සංස්වතයට හැම දෙනාම පත්තෙන්ඩෝනි අද දිනේදත් අපි උදෑසන පටම් මේ මොහොත දක්වා අපේ මේ පංච නීවරණයන් යටපත් කරගන්න හිතේ ඉන්ද්‍රිය ධර්මියන් වැඩෙන විදිහට අපි කටයුතු කරාව දෑසන පටම් මේ මූත දක්වා අපේ හිතේ බලගතු ධර්මය පිළිබඳ සද්ධාව වීදිය සති සමාධි ප්‍රඥා ඒ තුළින් වැඩුණා. ඒ නිසා අපේ භාවනා කිරීමෙන් සද්ධර්මශ්වනය කිරීමෙන් වතාවත් කිරීමෙන් මේ සෑමාකාරයකින්ම විශාල පුුණ්්‍ය සත්‍යයක් අපේ ජීවිත තුළට අධදිනේදීත් රැස්සවනා ඒ රැස් කරගත්තාව සකළ යුදු කුසලානි සංසු ධර්මයන්. අපිට මේ නිවම් මගේ යන්න අපිට ඇප පස්ථාන සිද්ධ කරපුයේ සෑම කෙනෙකුටම මේ රැස්කර ගත්තා උදාාරතරපුුණ්‍ය ධර්මය හේතුවෙන් බලයෙන් හා බුදු පසේබුදු මහාරහතන් වහන්සේලාගේ අනන්ත ගුණානු භාබලයෙන් ඒ සැම දෙනාටම සෙතක් වේවා සාන්තියක් වේවා සැනසිල්ලක් වේවා යහපතක් වේවා කියලාපි ආශිර්වාද කරම. ඒ වගේම මේ උතුම් පුුණ්‍ය ධර්මයන් නමීමිය පල්ලුවගේ යම්තාඥාතින් වෙත්නන් සිරුඥාතින් මේ පිනද කනුමෝදං වේවා සැපවත් භාවයට පත්වේවා පාර්ථනී බොහෝධියකින් සාන්ත අමාමහනිවිනින් සැනසේවා කියල පින්නනුමෝදං කරමු. ඒවගේ මේ රැස් කරගත්තාව සකලිකුදු කුසලාන් සංස ධර්මයන් සිලු දෙවියන් අනුමෝදං වේවා <clears throat> සීලු දෙවියන්ගේ ජීවිත සුවපත් කරගන්න මේ පිණුපකාර වේවා පාර්ථනීය බෝධියකින් සාන් තමාමහා නිවනින් සැනසේවා කියල පින්නන් මෝදා. මේ රැස්කරගත්තා සකලයුතු කුසලානු සංස ධර්මයන්ගේ හේතුවෙන් බලයෙන් හා බුදු පසේබුදු මහා රහතන් වහන්සේලාගේ අනන්ත ගුණානු භා බලයෙන් මේ සැම දෙනාටම සෙතක් වේවා සාන්තියක් සැනසිල්ලක් යහපතක් උදාපත්වේවා මේ බලාපොරොත්තුවෙන ආකාරයට මේ දිනකීපේ ඉතාමත්ම සාර්ථකව තමන්ගේ මේ නිවම් මක ගමන් කරන්න තුරුණුවන්ගේ අනන්තාශිර්වාදය ලැබේවා දෙවියන්ගේ ධාර්මික ආරශ්ාව සලසා දෙත්වා ඒවගේම කිසිමාකාරයකින් අව්වෙන් වැස්සෙන් පින්නෙම් මැසිමඳුරු කරදරාදීක්ෂම පීඩාවක් නොමවේවා සැමදනාට ඉතා බලාපොරොත්වෙනආකාරයට තමන්ගේ ඒ ආධ්‍යාත්මික ගුණ ධර්මියන් දියුණු කරගන්න සත්‍යයේ ධෛරයේ වාශනා උදාපත්වේවා ඉදිරි අනාගතෙත් නිදුක්ව නීරෝගිය සුවපත්ව දානාදී පින්කන් සීලාදී ගුණ ධර්ම සමති පශනා භාවනාවන් දියුණු කරගෙන බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසේ පැමිණ වදාළ අජරාමර සාන් තමා මහා නිවිනින් සැනසීම පිණිස මේ උදාාරතර පුුණ්‍ය ධර්මයන් හේතුවාශනාවේවා කියල ප්‍රාත්නා කරගන්න. දැන් දෙවියන්ට ඥාතීන්ට පින් අනුමතන් කර. ඉඩංවෝ ඥාති නංහෝතු සුකිතා හුන්තු ඥාතයු ඉඩංවෝ ඥාති නංහෝතු සුකිතා හුන්තු ඥාතයු ඉඩංවෝ ඥාති නංහෝතු සුකිතා හුන්තු ඥාතයෝ එත්තාවතාච අම්මිහි සම්බදම් පුුණ්්‍ය සම්පදං සම්බේදේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා එත්තාවතාච අම්මිහි සම්බදම් පුුණ්්‍ය සම්පදං සම්බේදේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා ඉමිනාපුුණ්්‍යකම්මීන මාමී භාල සමාගමු සතන් සමාගමූහෝතු යාව නිබ්භාන පත්තියා ඉදම්මේ පුං්ඥකම්මං ආසවක්කයා වහං හෝතු සබ්බදුකා පමුංචතු සාදු සාදු සාදු